අවසරයි සායනහස ලිඛිත ප්‍රශ්න හතක් තියෙනවා. හොඳයි. පළවෙනි ප්‍රශ්නේ ගෞරවනීය සාමින්වහන්ස තරමක කාලයක සිට භාවනාව පුරුදු කරගෙන කරන මාහට මේ මොහොත ගැන සිත යෙදූ විට ක්‍රමයෙන් මගේ සිත සමාධි වෙන බව මට දැනේ. තදින් සිත ඒකාග්‍රතාවයට පත්වද වරින් වර නොසිතූ යමක් මතුවී ඒ මානසිකාර වලට ප්‍රතිචාර නොදැක්වීමෙන් පොදැක්වීමක් කළද ෂණයකින් නැවත සිත අතීතයට මතුවී එයි. මේ తত্ত্বය පරාජය කිරීමට කල යුත්තේ කුමක්දයි පහදා දෙනු මැනවි. ඔබ වහන්සේට තෙරුවන් සරණ පතමි. <clears throat> හොඳයි ගෞරවනීය සානින් වහන්සේ ගෞරවනීය මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි මේ භාවනා වැඩසටහනේදී දැන් අපේ මුලින්ම සංවිධායකතුමිය මතක් කළා 40 දෙනෙක් පමණ නවක යෝගීන් ඉන්න බව ඒ නිසා මේ මම මුලින්ම යම් හැඳින්වීමක් කරලා ඊළඟට මේ ප්‍රශ්නෙට යමු වෙනම් අපි සාමාන්‍යයෙන් නිස්සාරණ වනයේදී සතර සතිපට්ඨානයේ මුල් කරගෙන තමයි භාවනා කරන්නේ ඒකිනුත් අපි ආරම්භක යෝගීන්ට නම් කායානුපස්සනාවෙන් තමයි ආරම්භ කරන්නේ ඉතින් මේ පින්වතුන් මේ වෙනකොට ලොකු සාමින්වහන්සේගේ ඒ කියන්නේ අතිපූජ්‍ය උඩිරේගම ධම්මජීව සාමින් වහන්සේගේ මූලික කමඨහන් උපදෙස් වලට සවන් දීලා ඇති. ඒ නිසා යම් පමණක වැටහීමක් අලුත් යෝගීන්ටත් නවක යෝගීන්ටත් තියෙනවා ඇති කියලා මම විශ්වාස කරනවා. කෙසේ නමුත් යම් වචනයක් ඒ සඳහා ඒ සම්බන්ධයෙන් සඳහන් කරනවා නම් අපි මුලින්ම කායානුපස්සනාවෙත් හොඳට අපි පහසුවෙන් වාඩි වෙලා අපේ ඉරියව්වට හිත යොදලා අපි මේ කය තුලට හිත ගන්න උත්සාහවත් වෙනවා. අපි හිතමු දැන් කෙනෙක් භවනා කරන්න පැමිණියා. එතකොට මේ භවනා කරන්න පැමිණිනු ගමනින් අපි සිල් ගත්ත පමණින් අපේ හිත හික්මෙන්නේ නැහැ. මොකද අපි මේ කය වචනය දැන් සෑහෙන දුරට හික්මවගෙන තියෙනවා මේ සීලය නිසා. දැන් මේ පිං උතුම් දන්නවා සීලයෙන් තමයි අපේ කය වචනේ හික්මවන්නේ. ඉතින් අපි දැන් වෙනදාට වඩා මේ යම් පමණක අදිශීලයක් සමාදන් වෙලා අටසිල් සමාදන් වෙලා අපේ අපේ මේ කය වචනය සෑහෙන දුරට අපි හික්මවාගෙන තියෙනවා. නමුත් මේ හික්මවාගත්ත පමණින් අපේ හිත හික්මෙන්නේ නැහැ. ඉතින් අපි මේ හිත හික්මවා ගන්න සෑහෙන ප්‍රයත්නයක් දරන්න වෙනවා. ඉතින් අපි ඒකට පුළුවන් තරම් යෙදිලා කටයුතු කරන්න අවශ්‍යයි. එකක් තමයි අපි ඔවුනොවුන් එක කතා කරන්නේ නැතුව පුළුවන් තරම් මේ ආපු කටයුත්ත කරන්න අපේ අවධානය යොමු කරන්න ඕන. ඊළඟට අපි අපේ මේ කාලසටහන හැකිපමණින් ආසන්නව ඊට යෙදිලා ඒකට අනුගත වෙලා අපි එහි හැසිරෙන්න ඕන. එතකොට තමයි ඇත්තරම මේ මේ කාලසටහන පුළුවන් තරම් මේ භාවනාවේ යෙදීම සඳහා සකස් කරලා තියෙන්නේ. ඒ කියන්නේ වැඩිපුර කාලයක් මෙහි යෙදෙන්න ඕනේ. දැන් අපි කොයිතරම් පොත්පත් බැලුවත් කොයිතරම් ධර්මදේශනා ඇසුවත් අපි මේ භවනාවේ යෙදෙන්නේ නැත්නම් ඒ අවශ්‍ය කරන ගුණධර්මයන් අපේ හිතේ දියුණු වෙන්නේ නැහැ. මොකද මෙතන තියෙනවා ප්‍රායෝගික ධර්මයක් අපේ හිත තුළ වඩා ගන්න. ඉතින් දැන් අපි මේ භවනාවකට පැමිණිලා එහෙම නැත්නම් භවනා වැඩසටහනකට පැමිණිලා අපි උත්සාහවත් වෙන්නේ අර අපි බලාපොරොත්තු වෙන ඒ බුදුරජාණන් වහන්සේ පෙන්ලා දීලා තියෙන ඒ උතුම් ගුණධර්මයන් අපේ හිතෙත් වඩා ගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ ඊළඟට ආර්ය මේ රහතන් වහන්සේලා ආර්යයන් වහන්සේලා ඒ ගුණධර්මයන් තම තමන්ගේ හිත තුළ වඩාගෙන තියෙනවා. නමුත් උන්වහන්සේලා ඒ තම තමන්ගේ සිත් සතන් තුළ ඒ ගුණධම් වඩාගත්තා කියලා අපේ හිත තුළට ඒ ගුණධම් එන්නේ නැහැ. ඉතින් ඒකයි බුදුරජාන් වහන්සේ කියන්නේ තුම්හෙහි කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගතා. පටිපන්නා පමොක්ඛන්ති ජායිනෝ මාර බන්ධනං කියලා. ඒ කියන්නේ අපි අපිම බුදුරජාණන් වහන්සේ මේ අපිටම මේ බරපතල වැඩේ පවරනවා. ඔබ ඔබලා විසින්ම තම තමා විසින්ම මේ කෙලෙස් තවන වීරය එකල යුතුය. තථාගතයන් වහන්සේලා කියන්නේ මඟ පෙන්වන්නෝ පමණයි. මේ යම්සි කෙනෙක් මේ මාර්ගයට පැමිණිලා මාර්ගයේ ප්‍රතිපදාවේ යෙදෙනවා නම් ඒ අය ඒ අයම මේ මාර බන්ධණයෙන් මිදෙනවා. ඉතින් දැන් අපිත් මේ උත්සාහවත් වෙන්නේ මේ අලුත් යෝගින්ම අරමුණු කළා කියනවා නම් අපි දැන් යම්සි දහමක් ඉගෙනගෙන පොතෙන් පතින් දැනගෙන යම් සුතමේ ඥානයක් ඇති කරගෙන තමයි දැන් අපි මෙතෙන්ට ආවේ. එහෙම ආවට පස්සේ දැන් අපිත් උත්සාහවත් වෙන්න ඕනේ අපේම සිත් සතන් තුළ කොහොමද මේ ධර්මය දියුණු කරන්නේ. එතකොට හරීම ලාබාල විදිහයට, එහෙම නැත්නම් ලදරු විදිහයට, බොහොම සරල විදිහයට මේ කටයුත්ත පටන් ගන්න සිද්ධ වෙනවා. අපි කොයිතරම් අපිට දැනුමක් තිබුණත් විවිධාකාර මට්ටම් වල අපි ඉන්නවා කියලා හිතාගත්තත් ඊට වඩා හරිම හොඳයි හරිම ප්‍රඥාවන්තයි අපි බොහොම සරල විදිහට කොතන හරි අපි වර්තමානයේ ඉන්නවා ඇති අපේ හිත පවතිනවා ඇති අපි මේ පවතින මට්ටමේ ඉඳලා පටන් ගන්න ඕනේ කියලා බොහොම නිහතමානීව මේ වැඩේ පටන් ගත්තා නම්. එතකොට දැන් මේ ප්‍රශ්නයේදී මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරපු කෙනා එතකොට අහලා තිනවා දැන් මේ විදිහට එයා ආනාපාන සතිය මූල කර්මස්ථානය කියලා සඳහන් කරලා තියෙනවද? නෑ නේ. අපි එහෙමනම් මම තව වචනයක් ඒ සම්බන්ධෙනුත් කියන්න ඕනේ. දැන් අපි ප්‍රශ්න යොමු කරනකොටත් මේ වැඩසටහන් වලදී එක්තරා පිළිවෙලක් තියෙනවා. හැමතිස්සෙම උත්සාහවත් වෙන්න මේ වැඩසටහන තමන්ගේ භාවනාව දියුණු කරගන්න භාවිතා කරන්න. ඒ නිසා ප්‍රශ්නයක් යොමු කරනකොට මුලින්ම සඳහන් කරන්න තමන්ගේ මූල කර්මස්ථානය මොකක්ද කියලා. මූල කර්මස්ථානය කියන්නේ හැමතිස්සෙම අපිට ආදුනික යෝගාවචරයින්ට තමන්ගේ හිත හසුරවන්න යම් යම් භාවනා අරමුණක් අවශ්‍යයි. උදාහරණයක් විදිහට කියනවා නම් අපේ ඉඳගත්තට පස්සේ අපේ හිත වෙන වෙන තැන්වල දුවනවා. එක්කෝ gedara මතක් වෙනවා, එක්කෝ රැකියා කරන ස්ථාන මතක් වෙනවා. එහෙම නැත්නම් ඉස්කෝලේ යන කෙනෙක් නම් තමන්ගේ පාසල මතක් වෙනවා. ඉතින් ওই වගේ নানা ප්‍රකාර අරමුණු වලට අපේ හිත යනවා. ඉතින් මේ নানা ප්‍රකාර අරමුණු වලට යන හිත බැඳලා තියාගන්න උපකාර වෙන පැඹ එහෙම නැත්නම් කණුව වගේ තමයි මේ භවනා ආරමුණ කියන්නේ. එහෙම නැත්නම් මූල කර්මස්ථානය කියන්නේ. ඉතින් අපේ ආධුනික යෝගාවචරයෙක් නම් හැම තිස්සෙම මේ මූල කර්මස්ථානයම ඇසුරු කරන්න උත්සාහත් වෙන්න ඕනේ. අපිටම දැන් මේ අපේ වார்த்தාව සකස් කරනකොට ඒ නිසා අත්‍යවශ්‍යයි අපේ ඇසුරු කරන මූල කර්මස්ථානය මොකක්ද කියලා කියන එක. ඒ නිසා ඉස්සරහට එන ප්‍රශ්නවලදී දැන් අපි ඉදිරියේදී සාකච්ඡා කරද්දී එහෙම නැත්නම් හෙට අනිද්දා දිහාට ඔය සාකච්ඡා කරද්දී මේ පිංගුතුන් සියලු දෙනාම තමන්ගේ ප්‍රශ්න යොමු කරද්දී මුලින්ම සඳහන් කරන්න මොකද්ද මූල කර්මස්ථානය ඊළඟට කොහොමද තමන් මූල කර්මස්ථානය මෙනෙහි කරේ ඒ කියන්නේ එළඹුණේ කොහොමද මූල කර්මස්ථානයට අපි හිතමු උදාහරණයක් විදිහට මූල කර්මස්ථානයේ වශයෙන් අපි ආනාපාන සතිය වඩනවා ඒ කියන්නේ ඇතුල් වීමේ හුස්ම බලනවා පිටවීමේ හුස්ම බලනවා. ඉතින් තමන් සඳහන් කරන්න කොයි විදිහටද තමන් ඒ කාර්යය නියලුනේ කියලා. තමන්ට කොපමණ වෙලාවක් ඒ කාර්යය නියැලෙන්න පුළුවන්ද? එතකොට තමන් මේ මෙනෙහි කරපු ආකාරයෙහි යෙදිච්ච ආකාරයේ යම් වචනයක් සඳහන් කරන්න. ඊළඟට ඔහොම කරගෙන යද්දි තමන්ට පැමිණි බාධාවන් මොනවද? ඒ කියන්නේ අපි තුමු ද්විතී කරමුණු වලට. කියන්නේ වෙනත් බාහිර අරමුණු වලට ඔන්න තමන්ගේ හිත යනවා. අපි තුමු සද්දයකට හිත ගියා. ඒ නැත්තම් වේදනාවකට හිත ගියා. එහෙම නැත්තම් පරණ අතීත මතකයකට හිත ගියා. ඉතින් ඒකත් සඳහන් කරන්න මෙන්න මෙහෙම මම ආනාපාන සතිය වඩමින් හිටියා. මෙන්න මේ විදිහට මගේ හිත වෙනත් අරමුණකට ගියා. ඒවා සතහන් කරන්න. ඊළඟට මම කොහොමද ඒ අවස්ථාවේදී පිළිපැද්දේ? එතකොට මේ සියල්ල අපේ මේ වார்த்தාවට ඇතුළත් වේ යුතුයි. ඊටස්සේ තමන් ඉන්නේ කොතනද කියලා ඒ අනුසාරයෙන් අපිට හිතා ගන්න පුළුවන්. ඊළඟට තමන් අපිටම ඒවා ජයගෙන Tamante පැමිණි යම් බාධාවක් තියෙනවා නම් ඒ බාධාවන් ජයගෙන කොහොමද දැන් Taman ටික ටික Tamanව ඒ කියන්නේ Tamanගේ හිත ක්‍රමානුකූලව මේ භවනා අරමුණේ පවත්වන්නේ හරියට අපි වාහනයකින් මේ පාරේ යනකොට වාහනයක් පදවන රියදුරෙක් නම් ඉතින් Tamanගේ ඉදිරියට විවිධාකාර වාහන එනවා ඊළඟට විවිධාකාර මාර්ග බාධාවන් තියෙනවා පසු කරගෙන යන්න එතකොට එයා දක්ෂ වෙනවා මේ සියලු මාර්ග බාධාවන් පසු කරගෙන ඉස්සරහට එන වාහනවලත් හප්පගන්නේ නැතුව බොහොම දක්ෂව පරීක්ෂාකාරීව මේ කටයුත්ත කරන්න එයා දක්ෂ වෙනවා. ඉතින් මේ භවනානුයෝගියත් ඔය වගේමයි දැන් මේ භවනා ආරම්භණය කියන අරමුණ ඇසුරු කරමින් යනකොට එයාටත් විවිධ අරමුණු තමන්ගේ හිතට එනවා. එහෙම නැත්නම් බාහිරින් සද්ද ඇහෙනවා. වේදනාවන් හටගන්නවා. එතකොට කොහොමද තමන් තමන් දියුණු කරන මේ එලඹ සිටි සිහිය එහෙම නැත්නම් සතිය වෙනස් කරගන්න නැතුව එහෙම දුර්වල කරගන්නේ නැතුව කොහොමද තමන් සතිය අරගෙන ගියේ? සතිය දිනු කරගන්න උත්සාහතුනේ කොහොමද? කියලා යම් වචනයක් සඳහන් කරන්න. අපි දුමු මේ අධීරත් පන්නගෙන යම්ස කෙනෙක් හොඳට ඔන්න භවනාවේ යෙදෙනවා. ඊළඟට තමන්ට මුහුණ පාන්න සිද්ධ වෙච්ච අත්දැකීම් මොනවද? ඉතින් මේ දේවල් හොඳින් නිවැරදිව ඒ වගේම බොහොම පැහැදිලිව සටහන් කළොත් විතරයි අපිට යම් උපදේශක් ශක්තිපමණින් දෙන්න පුළුවන්. එහෙම නැතුව අපිට ඉතින් තම තමන්ගේ හිතේ තියෙන දේවල් මේ කමඨහන් වார்த்தාව හරහා එළියට දැම්මේ නැත්තම් අපි විවෘත කළේ නැත්තම් අනිත් කෙනාට දැනගන්න කිසිම හැකියාවක් නැහැ තමන් ඉන්න තත්ත්වය මොකද්ද කියලා. ඒ නිසා පුළුවන් තරම් උත්සාහත් වෙන්න තමන් අත්දකින දේ ලියන්න. ඒක කිසිම අතිශයෝක්තියකින් ලියන්නත් එපා. තමන් මුහුණ දීපු දේ අතහැරලා ලියන්නත් එපා. අපි හිතමු තමන් යම් අත්දැකීමක් ලැබුවා. හැබැයි Tamanට හිතෙනවා මේක ඒ තරම් වැදගත් අත්දැකීමක් නෙමෙයි කියලා. හැබැයි එහෙම හිතලා ඒ අත්දැකීම නොලියා ඉන්න එපා. Taman තීරණය කළාට ඒ යම් අත්දැකීමක් ඒ තරම් වැදගත් නැහැ කියලා. සමහර විට ඒ අත්දැකීම ඊටාම වැදගත් අත්දැකීමක් වෙන්න පුළුවන්. නිසා ලැබපු සියලු අත්දැකීම් මේ වார்த்தාවට ඇතුළත් කරන්න. ඒ වගේම තමන් මුහුණ පාපු ප්‍රශ්න මේ වார்த்தාවට ඇතුළත් කරන්න. තමන්ට යම් උපදේශක් වුමනා නම් ඒ සියල්ලත් මේ වார்த்தාවට ඇතුළත් කරන්න. එතකොට අපිට මේ මේ යෝගීන්ගෙන් සෑහෙන්න තමන් කරපු වඩපු භාවනාව සම්බන්ධයෙන් සෑහෙන තොරතුරු ලැබෙනවා. ඒ තොරතුරු අනුසාරයෙන් තමයි අපිට මේ සාකච්ඡාව සාර්ථක කරගන්න හම්බෙන්නේ. දැන් මේ ප්‍රශ්නේදී ඉතින් මූල කර්මස්ථානයක් මොකක්ද කියලා සඳහන් වෙලා නැහැ. කෙලින්ම අහන්නේ දැන් සමාධිමත් වුණා යම් ක්‍රමයකින් ඊළඟට දැන් හිත අතීත අරමුණු වලට යනවා දැන් කොහොමද හිත ගොඩගන්නේ ඉතින් අපි ටිකක් ඉතින් එක පාර්ටම මේ ප්‍රශ්නේ අහපු කෙනාව ඉතින් මේ අපහසුතාවයටපත් නොකර ඉතින් මම ටිකක් අනුමාන වශයෙන් හිතලා ඉතින් යම් උත්තරයක් දෙන්නම් දැන් මේ අවස්ථාවේදී එක පාර්ටම මම දැන් නැගිට්ටුවොත් එහෙම පොඩ්ඩක් ප්‍රශ්න මතුවෙන නිසා අපි ඉතින් අනුමාන වශයෙන් උත්තරයක් දෙනවා නම් දැන් අපි හිතමු ආනාපාන සතිය වඩමින් කෙනෙක් යනවා. ඔය වඩනකොට අපි හිතමු ආරම්භක යෝගියෙක් නම් එයාට නිතැතින්ම ආනාපාන සතිය කියන එක ඒ තරම් තාම ප්‍රිය අරමුණක් නෙමෙයි. මොකද හිත හුරු නෑ මේ වගේ මධ්‍යස්ථ අරමුණකට. මොකද හිත දැන් පුරුදු වෙලා තියෙන්නේ විවිධාකාර අරමුණු වලට. බොහොම එක්ක කාම අරමුණු වලට නැත්නම් ව්‍යාපාද අරමුණු වලට ඔය වගේ අර හිත ලොල් වෙච්ච අරමුණු තියෙනවා අපිට මේ ගිහි ජීවිතවල. ඉතින් ඒ අරමුණු වල තමයි මේ හිත හැසිරෙන්නේ. ඉතින් අපි මේ සිල් සමාදන් වුණු පමණින් මේ අරමුණු වලින් හිත මුදව ගන්න බෑ. ඒ නිසා ඒ අරමුණු වලට, එයා පරණ පුරුදු වලට අපේ හිත දුවගෙන යනවා. එතකොට එහෙම දුවගෙන ගිය බව දැනගත්තා නම් ඒ දැනගත්ත මොහොතේ ඔන්න නැවතත් මූල කර්මස්ථානයට හිත අරගෙන එන්න. ඒ කියන්නේ අපි දැන් ඔන්න එක හුස්ම රැල්ලක් බැලුවා, තව හුස්ම රැල්ලක් බැලුවා, තවත් හුස්ම රැල්ලක් බැලුවා. ඔහොම ඉතින් හුස්ම රැල්ලෙන් හුස්ම රැල්ල බලමින් යනවා. දන්නේම නැතුව හිත ඔන්න පිට ගිහිල්ලා. ඉතින් අපිට සතිය දියුණු නැත්තම් හිත සෑහෙන්න මුලා වෙලා අරමුණක රැඳිලා කාලයක් ගත කරාට පස්සේ තමයි දැනගන්නේ ඔන්න හිත පිට ගිහිල්ලයි කියලා. මොකද අපේ සතිය තාම තියුණු නැහැ. අන්න ඒ යම් අවස්ථාවක Taman දැනගත්තා නම් මෙන්න මේ අවස්ථාවේදී හිත පිට ගිහිල්ලා කියලා දැනගත්තා නම් දැන් එතෙන් පටන් නැවතත් අරමුණේ හිත පිහිටවන්න. දැන් ආයි හිතට ද්වේෂ කළා වැඩක් නැහැ. ඒ කියන්නේ Taman පසුතැවිලා වැඩක් නැහැ. ඒ කියන්නේ හිත පිට ගියා මම ඉන්න ඕනේ මෙන්න මෙතනයි මම මේ සිල් අරගෙනත් මොනවාද මේ හිතන්නේ කියලා තමන්ට දේශ කරගෙන තමන්ව පහතට දාගෙන වැඩන්නේ. ඒ තමන් දැන් කරන්න තියෙන්නේ දැන් ඔන්න හිත පිට ගියා පිට ගියේ බව දැනගත්තා. ඒ දැන ගැනීමමත් ලොකු දෙයක්. මොකද ඒ දැනගත්තේ නැත්නම් අපි තවදුරටත් ඒ අරමුණේ මුලා වෙලාමයි ඉන්නේ. ඉතින් දැන් අපි දැනගත්තා නම් මේ පිටගිය බව එතෙන් පටන් නැවතත් මේ කාර්යය කරගෙන යන්න ඒ එක උපදේශක්. ඒ කියන්නේ දැන් ඔන්න හිත අතීත අරමුණකට ගියා. අතීත අරමුණට ගිය බව දැනගත්තා නම් ඒ දැනගත් එක ගැන සතුටු වෙන්න. මේ ගැන Tamanට චෝදනා කරන්න යන්න එපා මේ අතීත අරමුණකට ගියා කියලා. මොකද දැන් Taman දැනගෙන තියෙන අතීත අරමුණකට ගියා කියලා. දැනගත්තා නම් ඔන්න දැන් අපි තවදුරටත් මූල කර්මස්ථානයේ ඉන්න අවශ්‍ය නම් තවදුරටත් මූල කර්මස්ථානයේ අසුරු කරමින් නම් Taman භාවනාවේ යෙදෙන්නේ අන්න මූල කර්මස්ථානයේ අසුරු කරගෙන තවදුරටත් ආනාපාන සතිය වඩන්න. ඊළඟට ඊට එහා ගිය යම්සි යෝගියෙක් නම් දැන් මේ ප්‍රශ්නය තුල ප්‍රශ්නයේ සම්පූර්ණත්වයක් නැති නිසා එහෙම නැත්නම් සියලු මේ තොරතුරු නැති නිසායි මම දැන් මේ අනුමානෙන් එක එක මට්ටම් වලින් කියන්නේ දැන් අපි හිතමු යම්සි කෙනෙක් හොඳින් අරමුණේ හිටියා අපි තුමු යා චිත්තානුපස්සනා මට්ටමක යෙදෙන්නේ අන්න එතෙන්දී නම් කිසිම ගැටලුවක් නැහැ හිත ඔන්න අතීත අරමුණක් ඇසුරු කරනවා ඒ ඇසුරු කරද්දී ඒ මට්ටමක ඉන්න කෙනෙකුට නම් පුළුවන් මේ හිත ඇසුරු කරන බව දැනගන්න. හැබැයි අරමුණට මුලා නොවි. මේ කියන්නේ ටිකක් දියුණු වෙච්ච මට්ටමක්. මොකද යාට දැන් හැකියාවක් තියෙනවා හිතට එන අරමුණුත් අරමුණු වශයෙන් දැක ඒ අරමුණු තමන්ගේ කරගන්නේ නැතුව ඒ අරමුණු වලින් හිත වට ගන්නෙ නැතුව ඒ අරමුණු වලට මුලා වෙන්නේ නැතුව අරමුණු අරමුණු වශයෙන් දැක ගැනීමේ හැකියාවක් දැන් මේ යෝගාවචරයට තියෙනවා. අන්න එයාට පුළුවන් මේ අවස්ථාවේදී හිත යොන්න පිට ගියා. තමන් ඒකට ද්වේෂ කරන්නේ නැතුව, ඒ ගැන පසුතැවෙන්නේ නැතුව මේ පිට ගිහිල්ලා හිත මොකද්ද කරන්න කියලා තමන්ට මධ්‍යස්තව ඉඳගෙන දැක ගන්න පුළුවන්. තමන් ඒ විදිහට මධ්‍යස්තව දැක ගැනීමෙන්ම එයාට ඒ ලැබෙන ශක්තිය හීන වෙලා ඒ එයා කරන යම්කිසි මුලා වෙච්ච ස්වરૂපය එහෙම්ම දුර වෙලා බොඳ වෙලා යනවා. ඉතින් ඒ නිසා තමන් කොතනද ඉන්නේ කියන එක අනුව තමයි මෙතෙන්ට උත්තර දෙන්න වෙන්නේ. ඉතින් අපි බලමු ඉස්සරහට එන ප්‍රශ්නවලදී තවදුරටත් මේ වගේ ප්‍රශ්න සාකච්ඡා කරන්න ලැබෙයිද කියලා. හොඳයි. හොඳයි. සමහර තැන්වල මම ඔయిత ඉස්සෙල්ලා ගිය තැනකින් කියලා තියෙනවා. ඔව්. ඒ මූල කර්මස්ථානයේ ඉන්නකොට ඔව් වෙනත් අරමුණක් ආවොත් එහෙම වේදනාවක් ආවොත් ඒකට ඉඩ දීලා ටිකක් මෙනෙහි කරලා නැවත මෙතෙන්ට එන්න කියලා. එන්න කියලා. එහෙම. ඒක එකක්. ඔව්. අනික දැන් ඒ ස්ථානවල දැන් අර එක එක ආනාපාන සතිය එදෙනකොට එහෙම මේ විනාස් පොඩු වගේ හැපීම මෙනෙහි කරන්න කියනවා. ඔව්. උදරයේ පිම්බීම හැකිලිය මෙනෙහි කරන්න කියනවා. එහෙම. මේකෙන් ඔබ වහන්සේලා වැඩි මොකක්ද කළ යුතුයයි දක්වන්නේ කියන එක මට දැනෙන. හොඳයි. අපි ඇත්තටම එකක් විශේෂයෙන් කියන්නේ නැහැ. ඇත්තටම අපි ඒ කියන්නේ ඒ ඒ යෝගාවචරය අනුව තමයි උපදේශත් දෙන්නේ. ඒ කියන්නේ සියලුම දෙනා ආනාපාන සතියම කළ යුතුයි කියලා නීතියක් දාන්නෙත් නැහැ. සියලුම දෙනා පිම්බීම හැකිලිම කළ යුතුයි කියලා නීතියක් දාන්නෙත් නැහැ. මොකද එහෙම කිරීමෙන් ඇත්තටම අපි කරන්නේ එක්තරා අන්දමකින් හිත තත්වගත කිරීමක්. අපි කියන්නේ අර කන්ඩිෂන් කරනවා කියලා. නැත්නම් හිත ප්‍රෝග්‍රෑම් කරනවා. මෙන්න මේ පාරම යන්න ඕනේ කියලා හිත ප්‍රෝග්‍රෑම් කරනවා. එහෙම දෙයක් කිරීම එකතකින් ඒ කියන්නේ හිතට හරි වෙහෙසක්. මොකද හිත තාම අපිටම කෙනෙක්ට හුස්ම රැල්ල වැටහෙන්නෙම නැහැ. අවුරුදු ගාණක් තිස්සේ හුස්ම රැල්ල ඔස්සේම දුවවනවා. මේකමයි කරන්න ඕනේ වෙන මොකක්වත් එකම ක්‍රමයක්වත් නැහැ කියලා ඒකටම යොමු කරනවා. නමුත් එහෙම නැතුව අපි සාමාන්‍යයෙන් මෙහෙදි කරන්නේ ඊට වඩා අපි සරලව බොහොම يعني කයට සුව පහසු විදිහට වාඩි වෙලා කයේ ඒ සුවය එහෙම නැත්නම් අපි හොඳට වාඩි වුණාම කොතනක හරි කයට දැනෙනවනේ යම්සි සුවයක් යම් කියන්නේ සංසිඳිච්ච ස්වභාවයක් සැනසුම් ස්වභාවයක් සැහැල්ලුවක් දැනෙනවා. ඒ දැනුණාට පස්සේ දැන් බලනවා පුළුවන්ද කියලා Tamanට අතීතයෙන් හිත මුදව ගන්න. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපේ සාමාන්‍ය අපේ හිතක් දිහා බැලුවම දැන් මම මේ කතා කරන්නේ භවනා කරන අවස්ථාවක නෙමෙයි අපි සාමාන්‍යයෙන් එදිනදා ජීවිතේ ගත කරනකොට අපේ හිත ඇසුරු කරන්නේ මොනවද කියලා කල්පනා කරලා බැලුවොත් අපේ හිත බහුලව තියෙන්නේ එක්ක අතීත අරමුණු වල. එහෙම නැත්නම් අනාගත අරමුණු වල. වර්තමානයේ හිත නැහැ. ඕක තමයි තියෙන ප්‍රධාන ප්‍රශ්නේ. වර්තමානයේ අපේ හිත පවතින්නේ නැහැ එක්ක අතීත අරමුණු ඇසුරු කරනවා. එහෙම නැත්නම් අනාගත අරමුණු ඇසුරු කරනවා. ඉතින් දැන් අපි ප්‍රථමවම මුලින්ම අපිට කරන්න තියෙන්නේ මේ අතීතෙනුයි අනාගතේනුයි හිත මුදවගෙන වර්තමානයේ හිත ගන්න ඕනේ. ඒක පළවෙනි අදියර. ඊළඟට අපේ හිත හුඟක් වෙලාවට මෙතන නැහැ. අපේ හිත තියෙන වෙන කොහෙවත්. අපි එක්කෝ අපේ රාජකාරී ස්ථානය ගැන ඔන්න කල්පනා කරනවා. අපි නැත්තම් ඉස්කෝලේ යනවා නම් ඔන්න ඉස්කෝලේ ගැන කල්පනා කරනවා. අපි එහෙම නැත්තම් බඩුවක් මූට්ටුවක් ගේන්න පොලට යන්න තියෙනවා නම් ඔන්න පොල ගැන කල්පනා කරනවා. අපේ දුවලා පුතාලා වෙන තැන් කොලක හරි ඉන්නවා නම් ඒගොල්ලෝ එතනේ තැන කල්පනා කරනවා. ඒතකොට අපේ හිත මෙතන නැහැ. අපේ හිතේ තියෙන අතන මෙතන. වෙන වෙන තැන්වල තමයි අපේ හිත තියෙන්නේ. ඉතින් දැන් අපි ඊළඟ අධීරයේදී බලනවා කොහොමද මේ හිත මෙතෙන්ට ගන්නෙ? දැන් මේ වෙන වෙන තැන්වල හිත අයින් කරලා මෙතෙන්ටත් ගන්න ඕන. ඊළඟට අපි වෙන වෙන අය ගැන කල්පනා කරන්නේ නැතුව මම ගැන කල්පනා කරගන්නවා. තමන් ගැන කල්පනා කරගන්නවා. දැන් අපි නිතරම හිතන්නේ එක්ක අපේ අම්මා තාත්තා ගැන හිතනවා, අපේ දරුවන් ගැන හිතනවා, ස්වාමියා ගැන හිතනවා, බිරිඳ ගැන හිතනවා, මේ අනුන් ගැන. අල්ලපු ගෙදර එක්කනා ගැන හිතනවා. ඉතින් ඔය වගේ විවිධාකාර අනිත් පුජ්‍යලෝ ගැන හිතන්නේ. දැන් අපි බලනවා මේ තමන් ගැන හිතන්න. තමන්ගේ තමන්ගේ කයට හිත ගන්න. ඉතින් ඔය අවස්ථා තුන සම්පූර්ණ වුණා නම් අපේ ලොකුසානාසේ නිකම් කියන්නේ කෙටියෙන් කියන්නේ මම දැන් මෙතන කියලා. මම කියලා කියන්නේ අනුන්ගෙන් හිත අයින් කළා මේ පංචස්කන්ධයට හිත ගත්තා. දැන් කියලා කියන්නේ අතීත අනාගත දෙකෙන් හිත අයින් කරගෙන මුදවගෙන දැන් වර්තමානයේ හිත ගත්තා. මෙතන කියලා කියන්නේ විවිධාකාර බාහිර තැන් වලින් හිත මුදවගෙන මේ දැනට කය සතප්පවලා තියෙන මේ සීමිත කුඩා ප්‍රදේශෙට හිත ගත්තා. මේ ක්‍රම මේ එහෙම නැත්නම් මේ අවස්ථා තුන සම්පූර්ණ වුණා නම් ඒ කියන්නේ සෑහෙන්න අපේ හිත ඔන්න දැන් එළඹ සිටලා. එළඹ සිට සිහිය දැන් පැමිණිලා. දැන් ඔන්න සතිය ස්ථාපිත වෙලා තියෙන්නේ. ඔහොම හිටියට පස්සේ දැනුත් එක පාට මේ එකපාර මේ මෙන්න මෙතෙන්ට දාන්න ඕනේ කියලා නීතියක් නැහැ. කොහොම හිටියට පස්සේ Tamanට දැන් එක්තරා අන්දමක දැනුමක් එනවා. දැන් හිත කලින් තරම් චංචල හිත අරමුණු වල අනවශ්‍ය විදිහට දුවදෝ යන්නේ යම් පමනක සැනසීමක් තියෙනවා. මේ සම්පූර්ණ එකඟ වීමක් නෙමෙයි. යම් පමනක අරමුණු වලින් මිදිච්ච ස්වභාවයක් තියෙනවා. යම් පමනක කායික සෝයක් දැනෙනවා. එකඟ බවක් දැනෙනවා. gedet ආවා වගේ තේරෙනවා. අන්න ඒ අවස්ථාවේදී තමන් බලන්න තමන්ගේ හිත යන්නේ කොතෙන්ටද කියලා. තමන්ගේ ඒ කියන්නේ කයට හිත ආවනම් මේ කයේ තියෙන යම් චලන ස්වභාවයකට පහසුවෙන්ම හිත යනවා. ඒකයි බුදුරජාන් වහන්සේ සාමාන්‍යයෙන් මේ කර්මස්ථාන තෝරනකොට හුඟක්ම මේ වායෝ ධාතුව මුල් කරගෙන තමයි කර්මස්ථාන ආරම්භක යෝගීන්ට නියම කරලා තියෙන්නේ. වායෝ ධාතුව කිය වායෝ ධාතුව ප්‍රකට වෙන්නේ සාමාන්‍යයෙන් චලන ස්වභාවයක් වශයෙන්, සෙලවීම් ස්වභාවයක් වශයෙන්. ඉතින් බොහෝ දෙනෙකුට එක්ක මේ උදරයේ චලනයක් ප්‍රකට වෙන්න පුළුවන්. ප්‍රකට වෙන්න පුළුවන් කියන්නේ දැනෙන්න පුළුවන්. තවත් කෙනෙකුට මේ ආනාපාන සතිය ආස්වාස ප්‍රස්වාසය ප්‍රකට වෙන්න පුළුවන්. හොඳට දැනෙන්න පුළුවන්. ඉතින් ඔය දෙකෙන් ඔය දෙක තමයි බහුලවම අපි මූල කර්මස්ථානයේ වශයෙන් ගන්නෙ. ඉතින් ඔය දෙකෙන් කොයික කරත් වරදක් නැහැ. ඒ නිසා තමන් කියන්නේ නීතියකට හසු වෙන්න යන්න අවශ්‍ය නැහැ. එහෙම නැත්නම් තමන්ව මෙන්න මේකමයි එකම ආනාපාන සතියමයි මං කළ යුත්තේ කියලා නීතියක් දාගන්න අවශ්‍ය නැහැ. එහෙම නැත්නම් පිම්බීම හැකිලීමමයි මම කළ යුත්තේ කියලා නීතියක් දාගන්න අවශ්‍ය නැහැ. බලන්න තමන්ගේ හිත කොහොමද ඒ තමන්ට හසු වෙච්ච ප්‍රකට වෙච්ච අරමුණේ බැසගත්තේ. දැන් සාමාන්‍යයෙන් විපස්සනා පැත්තේදී නම් කෙලින්මම කියන්නේ ප්‍රකට අරමුණකින් පටන් ගන්න කියලා. ප්‍රකට වෙච්ච තැනකින් Tamanට පැහැදිලි වෙච්ච තැනකින් පටන් ගන්න කියලා. ඉතින් ඒ නිසා එහෙම පටන් ගත්තාම අර හිතටත් නිකන් සතුටක් තියෙනවා මොකද මේ මේ මිරි කළා එක තැනක තියන්න හදනව නෙමෙයි. දඬුවම් කළා තියන්න හදනව නෙමෙයි. නිකන් එයාටත් තියෙනවා නිකන් අර ගෙදෙට්ට ආවා වගේ. එයාත් දැන් පහසුවෙන් ඉන්නවා යම් තැනක. අපි එතනම යාව තවදුරටත් සඳව ගන්න උත්සාහවත් වෙනවා. ඒක තමයි අපි යන්නේ. ඒ නිසා ආනාපාන සතිය වෙන්නත් පුළුවන්. ඊළඟට පිම්බීම හැකිලිම වෙන්නත් පුළුවන්. හැබැයි ඇතම් කෙනෙකුට මේ ඉරියව්ව පවා ප්‍රමාණවත්. ඉරියාපත පබ්බේ කියලා බුදුරජාණන් වහන්සේ කායනුපසනාදි විස්තර කරන ඒ ඉරියව්ව පවා ප්‍රමාණවත්. හැබැයි වර්තමානයේදී හුඟක් දෙනකොට ඒක ඒ තරම්ම කියන්නේ ප්‍රිය වෙන්නේ මොකද ඒක ඒ තරම්ම සරලයි. අතිශය සරලයි. ඉතින් අපිට වර්තමානයේ ඊට වඩා ජොට්ට සංකීර්ණ කරලා දෙන්න ඕනේ මේ අපේ මනස් ටිකක් සංකීර්ණ නිසා. ඉතින් ওই විදිහට තමයි අපි මෙහෙදි සාමාන්‍යයෙන් මූල කමඨහනක් හඳුන්ලා දෙන්නේ. ඔව් දැන් ඔව් දැන් ඊළඟට ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්නේ උනේ දැන් අපි බාහිර අරමුණක් හිතට ආවොත් ඕක කොහොමද මග හරවගන්නේ? එහෙම නැත්නම් ඒකට කොහොමද මුහුණ දෙන්නේ? දැන් ඕකේ ඇත්තටම විවිධ ක්‍රම තියෙනවා. අපි මේ ආරම්භක යෝගාවචරයේ මුලින්ම භවනාවට වාඩි වෙච්ච කෙනෙක්. ඉතින් එයාට කොහොමත් එයාගේ හිතට බාහිර අරමුණු එනවමයි. ඒක වළක්වන්න බෑ. ඉතින් අපිට මේ වාඩි වෙච්ච පමණින් සියල්ල සම්පූර්ණ වෙන්නේ නැහැ. ඉතින් එයාට අනිවාර්යෙන් බාහිර අරමුණු එනවා. ඒකයි මං කිව්වේ බාහිර අරමුණු ආවහම අපි මේ බාහිර අරමුණට යම් පමණක වැදගත්කමක් දුන්නොත් ඔන්න අහු වෙනවා. කියන්නේ ඒ බාහිර අරමුණ අපි ලොකු කරගත්තා වෙනවා එතකොට. දැන් කරන්න තියෙන්නේ මේ බාහිර අරමුණ පහත් කළා දානවා. මේක වැඩක් නැහැ. අත පහක වැඩක් නැහැ කියලා ඔන්න අත්හැරලා දානවා. ඉතින් ඒක ඒ අත්හැර දාගන්න විවිධ ක්‍රම භාවිතා කරන්න පුළුවන්. දැන් ඔය මහාසි ක්‍රමයේදී හැම කරන එක ක්‍රමයක් තමයි මේක නිකන් අපි හිතමු අතීතයේ ඇසුරු කරන දෙයක් නම් ඔන්න මතකයක් මතකයක් කියලා මෙනෙහි කිරීමක් කළා ඒ හිතට ආපු දේ බාල කරනවා. හිතට ආපු දේ කිසිම වැදගම්මකට නැහැ කියලා එතනම අතහැලා දානවා. අපිට ඒ වගේ මෙනෙහි කිරීමක් කරන්නත් පුළුවන්. ඒක ක්‍රමයක්. එහෙම නැත්නම් අපි හිතමු දැන් ඉදිරියට කරන්න තියෙන දෙයක් ගැන මතක් වෙනවා. ඉතින් ඒක ඒ ඔස්සේ අපි හිතනවා කියන්නේ ඒ ඔස්සේ හිතට යන්න දෙනවා කියන්නේ අපි හිතිච්ච දෙයට යම් පමණක වැදගත්කමක් දීලා. නමුත් දැන් අපි කරන්න ඕනේ වැදගත්කම නොදෙන එක. නොදෙන්න නම් ඔන්න අපි ඒකේ නිකම්ම ටිකක් අර එයාව ගණන් ගත්තේ නැහැ වගේ. නිකන් සැලසුම් කරනවා සැලසුම් කරනවා ප්ලෑනින් ප්ලෑනින් කියලා අත්හැරලා දානවා. එතකොට අපිට මේ වර්තමා يعني එහෙම අපි අපේ හිතට ආපු අරමුණක් වැළඳගත්තේ නැත්තම් දැඩිව ග්‍රහණය කරේ නැත්තම් ඒ අරමුණට ශක්තියක් නැහැ එයා විසින්ම රැඳෙන්න. මේ හිතට එන කිසිම අරමුණක් තමන්ගේ ශක්තියකින් නැගී හිටපු අය නෙමෙයි. හිතට එන සියලුම අරමුණු අපේම ශක්තියෙන් තමයි නැගී හිටින්නේ. අපේම ශක්තියෙන් තමයි පවතින්නේ. ඉතින් මේ එන එන තාක් අරමුණු අපිට කිසි වැදගැම්මකට නැත්තම් අපිට ඒ තරම් වටිනාකමක් නැත්තම් ඒ අරමුණු යම් හේතුන් මත ඇති වෙලා ඒගොල්ලොම නැති වෙලා යනවා. එහෙනම් අපිට මේවා මගේ කරගන්න අවශ්‍ය නැහැ. මේවට වටිනාකම් දිය යුතු නැහැ. එහෙනම් අපි එක ක්‍රමයක් තමයි මේ විදිහට ආපු අරමුණ මෙනෙහි කිරීමක් කළා. ඒ මෙනෙහි කිරීම කරන්නේ එයා වටිනා කෙනෙක් කරන්න නෙමෙයි. ඒ මෙනෙහි කිරීම කරන්නේ එයාගේ තියෙන අපිට වැඩ අදාළත්වයක් නැතිකම, වටිනාකමක් නැතිකම තවදුරටත් තහවුරු කරන්න. ඒ විදිහට මෙනෙහි කරාම අන්න එයාගෙන් හිත මිදුනා. ඒ වගේම තමන් ඒ වගේ මෙනෙහි කිරීමක් කරන්නේ වර්තමානයේ හොඳට හිත තහවුරුනාට පස්සේ. දැන් අපි බාහිරට අරමුණක් බාහිරකට හිත ගියා කියලා. දැනගන්නේ දැන් සතියෙන්නේ. වෙන අරමුණට හිත ගියා. හිත ගියා ගියා හේ අරමුණේ හිත ඉන්දැද්දි අපි දන්නේ නැහැ. මොකද අපි මුලා වෙලා ඉන්නේ. නමුත් ඒ අරමුණෙන් හිත යම් අවස්ථාවක මිදුණා නම් අන්න එතකොට තමයි අපි දන්නේ ඔන්න හිත ගිහිල්ලා. ඔන්න දැන් හිත පිට ගිහිල්ලා. අන්න ඒ අවස්ථාවේදී දැනගත්ත දැනගත්තට පස්සේ තවදුරටත් ඒ අරමුණ ඇසුරු කරන එක වළක්ව ගන්න අපි ඔන්න යම් මෙනෙහි කිරීමක් පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න හිතනවා හිතනවා. එහෙම නැත්නම් සැලසුම් කරනවා සැලසුම් කරනවා. මතකයක් මතකයක් කියලා අපිට පුළුවන් ඒ යම් මෙනෙහි කිරීමක් කළා තවදුරටත් එයාව තල්ලු කරලා දාන්න. තල්ලු කරලා ඉවරලා නැවතත් අපි මූල කර්මස්ථානෙට හිත ගන්නවා. ඉතින් වේදනාවකටත් ඔය දෙයම කරන්න පුළුවන්. හැබැයි ඉතින් මේ මේ කටයුත්ත මේ විදිහටම සියලු දෙනාම කළ යුතුත් නැහැ. යම්සි කෙනෙක් තුල දැනටමත් වඩාගත්ත සතියක් තියෙනවනම් දියුණු කරගත්ත භාවනාවක් ඒ කියන්නේ භාවනාව දැනටමත් සෑහෙන දුරට කරපු කෙනෙක් නම් මේ තරම්ම ඉතින් හිතින් විතර්ක කරමින් එහෙම නැත්නම් මෙනෙහි කරමින් යන්න අවශ්‍ය නැහැ. එයාට අර අරමුණ තේරුම් ගත්ත පමණින් අපි හිතමු හිත පිට ගියා පිට ගිය බව තේරුම් ගත්ත පමණින් එයාගේ හිත ඔන්න ඈත් වෙනවා. ඒ තරමට සතිය දියුණු වෙන්න පුළුවන්. ඒ නිසා මම දැන් විස්තර වශයෙන් කිව්වේ ආරම්භක යෝගියෙකුට එයාට පුළුවන් අර අර වගේ මෙනෙහි කිරීමක් කරලා හිත මුදව ගන්න පුළුවන්. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ සායනංශ. හොඳයි. සායනංශ පරයන්ක භාවනාවේදී ආස්වාස සහ ප්‍රස්වාසයේදී හුස්ම නාසික අග්‍රයේ ගැටෙන බව හඳුනා ගතිමි. ඊතා ඉක්මනින් සිත වෙනත් අරමුණු වලට යොමු වේ. ආස්වාසයේ නැවතීම ප්‍රාශ්වාසයේ නැවතීම ගැන බැලීමේදී ආයාසයෙන් ආශ්වාසය ප්‍රාශ්වාස කිරීමට සිදුවේ. වාතයේ සිසිල් හෝ උණුසුම් බව අවබෝධ නොවේ. මේ ගැන පහදා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුව පතමි. ඔව් ඇත්තටම මේ මුල් කාලෙදී එන ප්‍රශ්නයක් තමයි අපි මේ හුස්ම ගන්න ගියාම, ඒ කියන්නේ එහෙම නැත්නම් ආනාපාන සතිය දෙන්න ගියාම අපිට දැන් මේ කතකින් අර නිදැල්ලේ හුස්ම ගන්නවා වෙනුවට අපි බලෙන් හුස්ම ගන්න යනවා. ඒක ඇත්තනම වෙහෙස කරයි. දැන් අපි ඕනම වෙලාවක අපි නිදාගත්තත් හුස්ම ගන්නවනේ. අපිට කිසි වෙහෙසක් නැහැ. ඉතින් ඔය විදිහටම තමයි හුස්ම ගන්න තියෙන්නේ. දැන් මේ භාවනා කරනවා කියලා කිසිසේත්ම හිතලා හුස්ම ගන්න යන්න එපා. හිතලා හුස්ම ගන්නවා කියන්නේ එහෙම නැත්නම් හුස්ම පාලනය කරනවා කියන්නේ ඒක වැරදි. ඉතින් නමුත් අපිට මේ ආරම්භක අවස්ථාවවලදී මේ දේ ටිකක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපේ අපේ තියෙන එකාතකෙන් උනන්දු වැඩිකම. උනන්දු වැඩිකම නිසා අපි දන්නේම නැතුව අපි හුස්ම පාලනය කරන්න යනවා. හුස්ම අපි හිතලා ඔන්න හුස්ම ගන්නවා, හිතලා හුස්ම පිට ගන්නවා. හිතලා හුස්ම ගන්නවා, හිතලා හුස්ම පිට ගන්නවා. එහෙම දෙයක් ඇත්තටම ආරම්භක කාලයේදී වෙන්න පුළුවන්. හැබැයි ඕක ටිකක් කරනකොට ඕක මගහැරලා යනවා. මොකද අර ඒ විදිහට හිත හිත ගන්න එක වෙහෙස බව Tamanටම තේරිලා තමන්ම ක්‍රම අල්ලගන්නව කොහොමද මේක නොහිතා මේක පවත්වන්නේ. ඒක පොඩ්ඩක් ඔය වලේ වැටලම ඕනේ තේරුම් ගන්න. එහෙනම් ඔක මේ තරම් බැලරුම ගන්න එපා. ඕක කාටත් වෙන්න පුළුවන් දෙයක්. ඒ තරම්ම අමාරුත් නැහැ ඔය ප්‍රශ්نين ගොඩ එන්න. ටිකක් කල් ලෝක වඩනකොට, ඔය දේ කරනකොට Tamanට තේරෙනවා මේ ඇත්ත වශයෙන්ම පැවැත්විය යුතු වීරය මට්ටම මොකක්ද කියලා Tamanට තේරෙන්න ඕනේ. දැන් අපි වීරය යොදන එක ක්‍රමයක් තමයි මේ අපිට දැන් හුස්ම මේ අහුවෙන්නේ නැති නිසා. එහෙම නැත්නම් අපේ සතියට තාම හුස්ම හරියටම හසු නැති නිසා අපි අපි හිතලා හුස්ම ගන්නවා. අපිට ඕන වෙලාවට හුස්ම අරගෙන ඔන්න අපි දැනගන්නවා. අපිට ඕන වෙලාවට හුස්ම පිට කරලා අපි දැනගන්නවා. ඉතින් මේක වැරදි ඇත්තටම. නමුත් අපිට නොදැනුවත්ව මේ දේ සිද්ධ වෙනවා. හැබැයි ටික කාලයක් යනකොට අපි පුරුදු වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම මේක නෙමෙයි නිවැරදිව සිද්ධ විය යුත්තේ මේ කයට හුස්ම ගන්න ඇරලා ස්වාභාවිකව හුස්ම ගන්න ඇරලා අපි හොඳට ඒ පිළිබඳව දැනුවත් වෙන්නයි තියෙන්නේ. අපි මේ වැඩේට අත දාන්න නරකයි. ඒ කියන්නේ අපි මැදිහත් වෙලා හුස්ම පාලනය කරන්න යන එක නරකයි. ඒක ක්‍රමං තමන් ක්‍රමානුකූලව තමන් තේරුම් ගන්න ඕනේ කොහොමද මේ නිදැල්ලේ ස්වාභාවිකව ඊටාම සුවසේ මේ කයට ස්වාභාවිකව හුස්ම වැටෙන්න ඉඩ දෙන්නේ කොහොමද? දැන් එයා Tamanට කිසි වෙහෙසක් නැහැ එතකොට. Tamanට තේරෙන් තේරුම් ගන්න පුළුවන් කිසි වෙහෙසක් දැනෙන්නේ මේ විදිහට යනකොට. නිදැල්ලේ මේ කයට හුස්ම ගන්න ඉඩ දෙනවා. Taman ඒ පිළිබඳව දැනුවත් වෙනවා. Taman අවධානය නාසිකාග්‍රේ ප්‍රදේශයේ උඩුතොල ප්‍රදේශයේ පවත්වමින් දැනුවත් වෙනවා යම් ක්‍රමයකට කොහොමද මේ හුස්ම ගන්නකොට ගන්නවා කියලා දන්නේ? හුස්ම පිට ගන්නකොට පිට ගන්නවා කියලා දැනගන්නේ කොහොමද? ඉතින් විවිධ ක්‍රම තියෙනවා. අපි හිතමු කෙනෙකුට හුස්ම ගන්නකොට ඒකේ යම් අපි හිතමු සිසිල් ස්වභාවයක් දැනෙනවා. ඒ අනුව යාට තේරෙනවා ඔන්න දැන් නම් මේ ආස්වාසයක් සිද්ධ වෙන්නේ. නැත්තම් පිට ගන්නකොට යම් රසනේ ස්වභාවයක් දැනෙනවා. කලින්ට සාපේක්ෂව. ඒතකොට තේරෙනවා දැන් සිද්ධ වෙන්නේ ප්‍රාශ්වාසයක්. ඉතින් ඒ අනුව එයා නිගමනය කරනවා දැන් ආස්වාසයක් දැන් ප්‍රස්වාසයක්. දැන් ආස්වාසයක් දැන් ප්‍රස්වාසයක් කියලා එයා මධ්‍යස්තව බොහොම සැහැල්ලුවෙන් ඉඳගෙන අර දැනෙන උණුසුම් සිසිල් ස්වභාවය අනුව එයා තීරණය කරනවා ආස්වාසයක්ද ප්‍රස්වාසයක්ද කියලා. එහෙම නැත්නම් තවත් කෙනෙකුට දැන් හුස්ම ගන්නකොට මේ වායු ධාරාවක් නහය ඇතිල්ලීගෙන වගේ ඇතුළට යනවා දැනෙනවා. එතකොට අන්න එයා තේරුම් ගන්නවා මේ ආස්වාසයක්. ප්‍රස්වාසය සිද්ධනකොට නිකන් නහය ඇතිල්ලීගෙන පිටට යනවා වගේ තේරෙනවා. අන්න ඒ අනුව එයා තේරුම් ගන්නවා මේක ප්‍රස්වාසයක්. ඉතින් මේ වගේ පොඩි පොඩි එහෙම නැත්නම් පොඩි පොඩි දැනුවත් වීම හරහා තමයි මේ ආස්වාසයක්ද ප්‍රස්වාසයක්ද කියලා තේරුම් ගන්න තියෙන්නේ. එතකොට මෙහෙම අපි දැනුවත් වෙමින් කාලයක් පවතින්න ඕනේ. කාලයක් මේ දේ කරන්න ඕනේ. අපිට මේ එක හුස්ම රැල්ලක් බලලා, හුස්ම රැලි දෙකක් බලලා, පහක් බලලා, 10ක් බලලා මේ සතිය දිනු කරගන්න බෑ. සෑහෙන කාලයක් තිස්සේ එක ළඟ තියෙන හුස්ම ගණනාවක් හිත පිට යවාගන්නේ නැතුව හොඳට හරියට අර මේ රේල් පාරක පීල්ලේ පණ ගන්න නැතුව කෝච්චිය ලස්සන්ට මේ රේල් පාර දිගේම යනවා වගේ අපිටත් මේ අඛණ්ඩව සතිය වෙනස් කරගන්න නැතුව මේ හුස්ම රැල්ලක් පාසා මේක දැක ගන්න පුළුවන් නම් අන්න සෑහෙන තමන්ට සතුට වෙන්න පුළුවන්. ඔන්න දැන් මට හැකියාව ලැබිලා තියෙනවා මේ සතියෙන් නැත්නම් එලඹ සිට සිහියෙන් මේ කටයුත්ත කරන්න කියලා. හොඳයි. මම මේ තව කාට හරි يعني මේ ප්‍රශ්න අහන අයට යම් තව निराකරණ निराකරණය කරගත යුතු තැන් තියෙනවා නම් කරුණාකරලා අහන්න මම ප්‍රශ්නෙන් ප්‍රශ්නෙට යනවා ප්‍රමාණවත් පිළිතුරු ප්‍රමාණවත් නැත්නම් කරුණාකරලා අහන්න හොඳයි තේරුවන් සරණයි අතිපූජ්‍ය ස්වාමීන් වහන්සේ වෙතටයි පළවෙනි වරට පැමිණි කෙනෙක්මි සතිය උරුම කරගත් කෙනෙක්මි සක්මන් භාවනාව පියවරෙන් පියවර මනිමින් එක දෙක ආදී වශයෙන් નિયમિત ලෙසට සිත යොමු කළ නොහැක සිත එක අරමුණක තබාගත නොහැක සමහර විට සක්මන් කිරීමේදී වැටෙන්නට යයි සක්මන් භාවනාව අතහැර නැවත සක්මන් භාවනාවට සිත යොමු වේ. එක කෙලින්ම යාමට නොහැක. ආනාපාන සති භාවනාව පරයන්ක භාවනාවේදී කකුල් වල වේදනා පිටකොන්දේ වේදනාව ඇතිවේ. ප්‍රාශ්වාසයේ වශයෙන් පමණක් දැනේ. පාපකාරී සිතුවිලි ගලා ඒම සිදුවේ. ඒ යටපත් කළ නොහැක. ඔබ වහන්සේට නිරෝගී සම්පත් ලැබ මේ ආත්මයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධය පසක් කර ගැනීමට ලැබේවායි පතමි. හොඳයි. දැන් ඇත්තටම ආරම්භක යුගයේදී ඕවා ඉතින් බලාපොරොත්තු වෙන්න ඕනේ. ඉතින් කාටත් ඕක තමයි. මේ හැමෝටම වෙන්නේ ඉතින් පාපකාරී සිතුවිලිම තමයි. ඉතින් ඒ ගැන මේ සැකයක් හිතන්න එපා. තමන්ව අව탁සේරු කරන්න යන්න එපා. මේ මොකද මේ අපේ හිත කියන්නේ নিরතුරුව අපේ හිත අතහැරියොත් යන්නේ පාපකාරී පැත්තකටම තමයි. ඉතින් ඒක තමයි අපි මේ දහමක් ශ්‍රවණය කළා. බුදුරජාණන් වහන්සේට සවන් දීලා අපි මේ පවට යන හිත තමයි දැන් මේ කුසලයේ නගා සිටවන්න හදන්නේ. ඒ නිසා මේ දහමක් ලැබීම ගැන සතුටු වෙලා අපි උත්සාහවත් වෙන්න ඕනේ මේක දැන් කරන්න පුළුවන්. දැන් මට බුදුහාමුදුරුවෝ නිසා මට පිහිටක් තියෙනවා කියලා මේ සතුටක් ඇති කරගන්න. මේක කරන්න බෑ කියලා පසුතැවෙන්නවත් පසුගාමී වෙන්නවත් අවශ්‍ය නැහැ. මේක කරන්න පුළුවන්. ඒ විශ්වාසය ඇති කරගන්න. තියෙන එකම දේ තමයි මේක වීරයෙන් යුක්තව යෙදීමයි. මේකට මේ වෙන මුකුත් මේ ආශ්චර්යයක් නැහැ. වෙන මැජික් මුකුත් මෙතන නැහැ. තමන් වීරය හැබැයි වීරයත් වෙන්න ඕනේ. ආරම්භක යෝගයේදී පුළුවන් තරම් Taman ධෛර්ය සම්පන්න වෙන්න ඕනේ. මේ දේ මටත් කරන්න පුළුවන් කියලා විශ්වාසය ඇති කරගන්න. දැන් අනිත් අයට පුළුවන් නම් ආස්වාස ප්‍රස්වාසයේ හරහා එහෙම නැත්නම් ආනාපාන සතිය හරහා සෑහෙන එකඟ බවක් හදාගන්න. Tamanට බැරි වෙන්න හේතුවක් නැහැ. මොකද අපි තමනුත් හොඳ මනුෂ්‍යාත්ම භාවයක් ලබාගෙන තියෙන්නේ. ඒ නිසා Taman ගැන අව탁සේරු කරන්න එපා. Tamanට දැන් තියෙන්නේ මේ ඒ සඳහා කලින් යෙදිලා නැහැ. ඒ නිසා දැන් තමයි පටන් අරන් තියෙන්නේ. ඉතින් පටන් ගත්ත වැඩේ අත නොහැර කරන්නයි තියෙන්නේ. ඒ සඳහා තමයි දැන් මේ අපි වැඩසටහනකට සහභාගී වෙලා තියෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් උත්සාහවත් වෙලා මේ පරයන්ක භාවනාව, සක්මන් භාවනාව ඒ අදාළ තැන්වලදී කරන්න. ඒ කියන්නේ පැයක් සක්මන වේදෙනවා, පැයක් පරයන්කේ වේදෙනවා, ඉඳගෙන ඉන්න භාවනාව වේදෙනවා. මේක යෙදීම හරහා තමයි ලොකුම දෙයක් සිද්ධ වෙන්නේ. අපිට මේක පොතින් පතින් කරන්න බෑ. කොයි තරම් අපි බණ ඇහුවත්, පොතපත කියෙව්වත් මේ දේ කරගන්න බෑ. අපි මේ හිත හදනවා කියන එක, හිත මෙල්ල කරගන්නවා කියන එක මේ වතුරට බැහැලා පීනනවා වගේ වැඩක්. ඉතින් අපි සාමාන්‍යයෙන් ඕන තරම් අපිට පොත් ලියන්න පුළුවන් පිහිනීම සම්බන්ධයෙන් හැබැයි වතුරට බහින්න නැතුව. නමුත් වතුරට බැස්සට පස්සේ තමයි තේරෙන්නේ කොයි තරම් ඒක ප්‍රායෝගිකව පුහුණු විය යුතුද කියලා. ඒ වගේම වැඩක් මෙතනත් සිද්ධ වෙන්නේ. තමන් තමන්ගේ ආස්වාස ප්‍රසආසය මෙනෙහි කරන්න ගත්තාම නැත්තම් යම්කිසි මූලකමටහනක් මූලකමටහනක හිත පිහිටවන්න ගත්තට පස්සේ තමයි තේරෙන්නේ තමන්ගේ හිත කොයිතරම් චපලද කොයිතරම්නම් වෙන පිටට යනවද තමන්ට ඕන විදිහට හිත පවතින්නේ නැද්ද මේ සියල්ල තේරෙන්න ගන්නෙත් භවනා කරන්න ගත්තට පස්සේ. අපි මෙතෙක් කළා තියෙන එක නෙමෙයි. අපි මෙතෙක් කළා තියෙන හිත කියපු කියපු දෙයට නටනට ඉඳපු එක තමයි අපි සාමාන්‍යයෙන් කළා තියෙන්නේ. දැන් ඉතින් සතුටු වෙන්න දැන් ඔන්න Tamanට තේරෙනවා. මේ හිත මම ඕන විදිහට නෙමෙයි වැඩ කරන්නේ. මෙතෙක් කාලයක් මම දුවලා තියෙන්නේ හිත කියපු විදිහට. නමුත් දැන් මට ඕන විදිහට හිත ඉන්නේ නැහැ. හිත කිව්වට මම කිව්වට මෙන්න මෙතන හිත ඉන්නය. මෙන්න මේ දේ දැන් බලන්නේ කියලා කිව්වට හිත ඒ දේ කරන්නේ නැහැ. ඉතින් ඕක තමයි දැන් අපි මේ පුහුණුවක් කරන්න හදන්නේ. ඕක ඕක තමයි අපි මේ පුහුණුවකින් ගන්න හදන්නේ. ඉතින් ඒක කියන්නේ එක එක හුස්ම රැල්ලක් බැලුවා කියලා මේක වෙන්නේ නැහැ. ඒක නැවත නැවත මේ දේ යෙදෙන්න ඕනේ. ඉතින් උත්සාහයෙන් යෙදෙන්න මේ යෙදෙනකොට දැන් මට නම් හිතෙනවා මේ ප්‍රශ්නේ අනුව ටිකක් මේ වයසක යෝගී කෙනෙක් වෙන්න ඇති කියලා මේ කොන්ද එහෙම කැක්කුමයි කියලා කියන නිසා. ඉතින් කෙසේ නමුත් තමන් බලන්න තමන්ට ඉන්න මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ හුඟක් කැක්කුම් එනවා නම් පුටුවක් භාවිතා කරාට වඩක් වරදක් නැහැ. හැබැයි බිත්තියට හේතු වෙන්න එපා. දැන් කීප දෙනෙක්ම බිත්තියටත් හේතු වෙලා ඉන්නවා. මේ ඇත්තටම ලොකු සාවින් වහන්සේ එහෙම මෙතෙන්ට ආවා නම් මේ හොඳටම බැනුම් අහනවා. ඒ නිසා බිත්තියට හේතු වෙලා මේ භාවනාව කරන්න එපා. ඒක සම්පූර්ණයෙන්ම මේ නිින්ද යන්න ප්‍රධාන හේතුවක්. තමන්ගේ කය ඍජුව තියාගන්න. Tamanට පුළුවන් පුටුවක් භාවිතා කරාට වරදක් නැහැ. ඒකේ හේතු වෙන්න පුළුවන් නම් Taman භාවිතා කරන පුටුවේ හේතු වෙන්න පුළුවන් නම් හොඳට මේ පිටකොන්ද ඍජුව තියාගන්න. Tamanගේ මූල කර්මස්ථානය ආනාපාන සතිය නම් විශේෂයෙන්ම පිටකොන්ද ඍජුව තබා ගැනීම අත්‍යවශ්‍යයි. මුල් අවස්ථාවවලදී. හොඳට ඍජුව තියෙන්න ඕනේ පිටකොන්ද. බුදුහාමුදුරුවෝ ඒක අපිට කියන්නේ ආනාපාන සතිය සඳහා මූලික අවශ්‍යතාවයක් වශයෙන්ම කියනවා. උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්තා කියලා. ඒ කියන්නේ මේ කය ඍජුව තියෙන්න ඕනේ. එතකොට තමයි මේ නිදැල්ලේ ආශ්වාස ප්‍රශ්වාසය සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් අපේ මේ කය මේ වගේ වක් වෙලා තිබුණොත්, නැමිලා තිබුණොත් අපිට මේ දේ ස්වාභාවිකව සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් කය හොඳට ඍජුව තියාගෙන හැබැයි එතනින් අදහස් වෙන්නේ නැහැ. Taman අර කය දරනඩු කරගෙන නිකන් අර මේ ඉරටුවක් වගේ ඍජුව කය දරදඬු කරගෙන හිර කරගෙන ඉඳීමක් නෙමෙයි මේ කියන්නේ. හැබැයි යම් පමණක ඍජු බවක් කොන්දේ තියෙන්න ඕනේ. හැබැයි භාවනාව කරගෙන යනකොට මේ ඍජු බව මද සකස් වීමක් කය විසින්ම කරන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ අපි හිතමු දැන් අපි වාඩි වුණාට පස්සේ අපි විසින් අපේ කය ටිකක් හොඳට ඍජු කරගත්තා. මේ වගේ හොඳට ඍජු කරගත්තා. හැබැයි ටිකක් වෙලා යනකොට කය පොඩ්ඩක් ඔය සුළු වශයෙන් ඉස්සරහාට පොඩ්ඩක් ඇවිල්ලා යම් පමනක සමබරතාවයකට හැදෙනවා. ඒකේ වරදක් නැහැ. එතෙන්දී අපි ටක් ගාලා මේක ආයෙත් ඔහොම ඍජු කරන්න යන්න අවශ්‍යම නැහැ. කය තමා විසින්ම යම් පමනක සකස් වීමක් කරනවා නම් ඒකට ඉඩ දෙන්න. හැබැයි එතනින් අදහස් වෙන්නේ නැහැ Tamanට නිින්ද ගිහිල්ලා මේ වගේම නැවෙනවා නම් ඒ කියන්නේ වැරදි. ඒ කියන්නේ Taman දැන් නිින්ද යනවා. නිින්ද යාගෙන ඉන්නේ. එතකොට අපි මැදිහත් වෙලා කය කෙලින් කරගන්න අවශ්‍යයි. ඊළඟට තව විශේෂයෙන් මොකක්ද ඔකේ සඳහන් වුනේ? ඔව් එහෙමයි. එහෙමයි. හොඳයි. එහෙමයි. අපි එහෙමනම් සක්මන් භාවනාව ගැනත් මම යම් පමණක කරුණු ටිකක් කියන්නම්. දැන් සක්මන් භාවනාවේ යෙදෙනකොට ආරම්භක අවස්ථාවේදී තමන් බලන්න එකපාරටම සක්මන් භාවනාවක් කියලා කරන්නේ නැතුව මේ සක්මනේ මදක් ඇවිදින්න. සක්මනේ එහාටයි මෙහාටයි මදක් ඇවිදිනවා අපි. දැන් අපි අලුත් තැනකට ආවහම අපිට එකපාරටම මේක හුරු නැත්තම් අපි පොඩ්ඩක් මේ කොහෙද මොනවාද තියෙන්නේ කොහෙද වැසිකිළිය තියෙන්නේ කොහෙද ඊළඟට උයන පිහින තැන් කොහෙද තියෙන්නේ බඩු මූට්ටු තැන්පත් කරලා තියෙන්නේ කොහෙද කියලා අපි ටිකක් හැසිරලා බලනවානේ අන්න ඒ වගේ තමයි අපි දැන් මුලින්ම මේ සක්මනේ මදක් ඇවිදිනවා භාවනාවක් කරන මේ සංඥාවකින් නෙමෙයි නිකන් අපි මේ සක්මන හුරු කරගන්න. මේ සක්මනේ ඒ කොනේ ඉඳන් මේ කොනට ටිකක් මදක් ඇවිදිනවා. ඇවිදලා බලනවා දැන් මේකේ වැටෙන්නේ නැතුව මේ සමබරව මේකේ ඇවිද ගන්න පුළුවන්ද? <clears throat> ඊළඟට මේ සක්මනේ වුණත් මේ යම් වලවඩලි තැන් තියෙනවා නම් ඒකත් පොඩ්ඩක් Taman තේරුම් අරගෙන සත්තු ඉන්නවා නම් ඒකත් පොඩ්ඩක් තේරුම් අරගෙන මේ සක්මන ටිකක් එක්ක යාළු වෙනවා. දැන් ඔන්න සක්මන ගැන යම් වැටහීමක් තියෙනවා. පුරුද්දක් තියෙනවා. ඊට පස්සේ අපි කොනකට ආවට පස්සේ සක්මනේ අපි දුමු මෙහා කෙළවරට අපි පැමිණියා. පැමිණියට පස්සේ බලන්න සරලම විදිහ තමයි අපේ අපි දුමු වම් පාදය. අපි දැන් ඔන්න සක්මන් කරනවා සක්මන් කරන්න පටන් ගත්තට පස්සේ සක්මනේ යෙදෙනකොට අපි දුමු දැන් මේ දැන් සක්මන කියන්නේ චංචල ස්වභාවයක්නේ. අපි ඇවිදිනවා. දැන් මේ කය යම් ක්‍රියාවලියක නිරත වෙනවා. එතකොට වම් කකුල අපි හිතමු මේ පොළවේ පතිත වෙලා දැන් හොඳට Tamanට තේරෙනවා මේ යටිපතුල පොළවේ ගැටෙනවා. අන්න ඒ අවස්ථාවේදී මේ ආරම්භක යෝගියෙක් නම් මේ පොළවේ වම් කකුල කියන්නේ යටිපතුල පතිත වෙනකොට ස්පර්ශ වෙනකොට වම කියලා මෙනෙහි කරන්න. ඊළඟට එතන මෙනෙහි කළා ඊළඟට ඔන්න Taman ඊළඟ පාදයක් තියෙනවා. ඊළඟට ඔන්න දකුණු පාදය අරගෙන නැවත ඔන්න පොළවේ දකුණු පාදය පතිත වෙනවා. හොඳට ස්පර්ශ වෙනවා. එතකොට දකුණ කියලා මෙනෙහි කරන්න. දැවතත් ඔන්න වම් පාදය පොළවේ පතිත වෙනවා. එතකොටත් ස්පර්ශ වෙනකොට වම කියලා මෙනෙහි කරන්න. ඊළඟට නැවතත් දකුණ වම දකුණ වම කියලා බොහොම සරලව මේ විදිහට අර යටිපතුල පොළවේ ස්පර්ශ වෙනකොට ඒ අණුව මෙනෙහි කරන්න. දැන් මේ එක ක්‍රමයක්. මේ අවස්ථාවේදී මේ මෙනෙහි කිරීම මගින් අපිට පුළුවන් හිත පිට යන එක වළක්ව ගන්න සෑහෙන දුරට. අපි මේ මෙනෙහි කිරීමෙන් කරන්නේ හරියට නිකන් අර සීල් එකක් ගහලා මේ අපි යම්සි දෙයක් අනුමත කරන්නේ. අන්න වගේ අපි තවදුරටත් මේ අපේ කය විසින් සිදු කරන දේ හිතිනුත් තවදුරටත් තහවුරු කරනවා. වම වම කියන මේ වම් පාදය පොළවේ ස්පර්ශ වෙනකොට අපි වම කියලා හිතේ සටහනක් යොදා ගන්නවා. හිතින් හිතනවා කියලා කියන්න පුළුවන්. ඊළඟට දකුණු පාදයේ ස්පර්ශ වෙනකොට දකුණ කියලා හිතින් හිතනවා. හිතේ ලේබල් කරනවා. නෝටින් කියලා සාමාන්‍යයෙන් කියනවා. ඒ නෝට් කරනවා. ඉතින් මේ දේ අපිට කරගෙන යනකොට අපි හිතමු හිත පිට ගිහිල්ලා. දැන් අපි අපි අපිට යන්න ඕනේ වම දකුණු වම දකුණු කියාගෙන නමුත් ඔය දේ කරගෙන යනකොට අතරමඟදී දන්නේම නැතුව අපිට ඒක අමතක වෙලා ඔන්න අපි වෙන දෙයක් ගැන හිත හිතා ඉන්නවා. අපි හිතමු යම් අපි වෙන වෙන දෙයක් ගැන හිත හිතා අපි හිතමු විනාඩි කිහිපයක් ගත වෙලා ඔන්න දැන් මතක් වුණා දැන් මම මේ භාවනා කරන්න ඇවිල්ලා තියෙන කියලා ඔන්න දැන් මතක් වුණා. ප්‍රශ්නයක් නෑ එතන ඉඳන් නැවතත් වම දකුණ කියන එකටම එන්න. ඊළඟට අපිට සද්දයක් ඇහෙනවා. සද්දයක් ඇහිලා ඔන්න හිත පිට යනවා. පිට ගිය බව දැනගත්තට පස්සේ නැවතත් වර්තමානයට ඇවිල්ලා නැවතත් වම දකුණ කියන එකේම යන්න. අපි තුමු ඊළඟට යම්කිසි කෙනෙක් දකිනවා. තමන් ළඟ හිටිය එක්කෙනත් භාවනා කරනවා දැකලා ඔන්න එයා ගැන හිතනවා. ඔන්න කමන්නේ ඒ ඒ බව දැනගත්තා නම් යම් අවස්ථාවක. සතිය පිහිටියා නම් ඒ ඒ පිහිටි තැන ඉඳන් නැවතත් අරගෙන යන්න. අපි හිතමු මේකත් මේක කරද්දිත් මේ වම දකුණ වම දකුණ කියලා යනකොටත් මේ අතර තුරෙත් හිතුවිලි රිංගන්න රිංගන බවක් Tamanට තේරෙන්න ඉඩ තියෙනවා. දැන් මේ භාවනාව හොඳින් කෙරීගෙන යනකොට දැන් මේ වමයි දකුණයි කියලා තමන් හිතින් සටහන් කරන කාල පරතරය ඇතුළතදී යම් යම් පමණක කාල පරාසයක් තියෙනවා. මේ කාල පරාසය ඇතුලේ හිතට ලොකු වැඩක් නැහැ. ඒ නිසා මේ අතරතුරට හිතවිලි රින්ගන්න ඉඩ තියෙනවා. ඕක වළක්ව ගන්න පුළුවන් Tamanට වම දකුණ කියලා මෙනෙහි කරනවා වෙනුවට Tamanට පුළුවන් මේ පාදය එසවීම ක්‍රියාවලියක් වශයෙන් සිද්ධ වෙනවා. පොළවේ ඉඳන් වම් පාදේ එසවෙනවා. මේ එසවීමේ මුළු ක්‍රියාවලියේම හිත පවත්වනවා. ඊළඟට පාදයේ තබනවා මේ තැබීමේ මුළු ක්‍රියාවලියේම හිත පවත්වනවා. එතකොට හිතර ලොකු වැඩක් පැවරෙනවා. යම් අවස්ථාවක හිත පිට නම් මේ ක්‍රියාවලියෙන් සෑහෙන කොටසක් අපතේ ගිහිලා. එහෙම නැත්නම් සෑහෙන කොටසක් හිතට හසු වෙලා නැහැ. හිතේ අවධානයෙන් ගිලිහිලා. එතකොට මේ එසවීමේ ක්‍රියාවලිය සිද්ධ වෙනකොට ඔසවනවා කියලා මෙනෙහි කරන්න. ඊළඟට තැබීමේ ක්‍රියාවලිය සිද්ධ වෙනකොට තබනවා කියලා මෙනෙහි කරන්න. එතකොට මේ විදිහට අපිට මේ ආරම්භක අවස්ථාවේදී එක්ක වම දකුණ කියලා මේ ස්පර්ශය ස්පර්ශ වෙනකොට ඒ ස්පර්ශ වෙන කකුල යටිපතුල වම නම් වම කියලා මෙනෙහි කරනවා දකුණ නම් දකුණ කියලා මෙනෙහි කරනවා මෙනෙහි කරමින් යන්න පුළුවන්. එහෙම නැත්නම් තවදුරටත් Tamanට මේකේ හිත යොදවන්න අවශ්‍ය නම් ව්‍යාපෘත කරන්න අවශ්‍ය නම් අපිට පුළුවන් ඔසවන ක්‍රියාවලියේදී සම්පූර්ණයෙන්ම ඔසවන ක්‍රියාවලිය සිද්ධ වෙනකොට ඔසවනවා කියලා මෙනෙහි කරනවා තැබීමේ ක්‍රියාවලිය සිද්ධ වෙනකොට තබනවා කියලා මෙනෙහි කරනවා. ඉතින් මේ දෙක දැනට අපි දැනගෙන යමු. ඉතින් මේ විදිහට අපිට කරගෙන යන්න පුළුවන් නම් ඔන්න සෑහෙන පමණකට හිත එකඟ කරගෙන අපිට පියවර 10ක් විතර යන්න පුළුවන්. අපි තුමු පියවර 10ක් කෙනෙකුට මේ විදිහට මෙනෙහි කරමින් සක්මන් භාවනාව යෙදෙන්න පුළුවන්. තමන්ට තමන් පොඩ්ඩක් බලන්න තමන්ට මේ සක්මනේ කොපමණ පියවර ගාණක් සතියෙන් යන්න පුළුවන්ද? තමන්ට තේරෙනවා නම් පියවර 10ක් මට යන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න හිත පිට යනවය. මේ සතිය කැඩෙනවය කියලා තේරෙනවා නම් උත්සාහවත් වෙන්න ඊළඟ අවස්ථාවේදී අපි තුමු එහා පැත්තට ගියායි කියලා ඔන්න දැන් මේ මේ කොනේ ඉඳන් එහා පැත්තට යද්දී අතරමඟදී සතිය කැඩුනා. හැබැයි Tamanට පියවර 10ක් යනකම් සතිය පවත්වන්න හැකියාව ලැබුණා. ඊළඟට උත්සාහවත් වෙන්න එහා කොනේ ඉඳන් ආපහු එන ගමනේදී අර 10 වෙනුවට 11ක් කරගන්නේ කොහොමද කියලා දැන් පොඩ්ඩක් පොඩි කටයුත්තක් දෙන්න හිතට. හිතට නිකං ඔහේ යන්න දෙන්නේ නැතුව මේක අර කරන්නම් වාලේ කරන්නේ නැතුව උද්‍යෝගයක් ඇති කරලා දෙන්න මට දැන් පුළුවන් වුණා 10ක් යන්න. බැරිද මට මේක 11ක් කරගන්න? 11ක් කරගත්තා නම් බැරිද මට මේක 12ක් කරගන්න? මේ වගේ අපේ හිතට ළඟා වෙන්න පුළුවන් ඉලක්කයක් දෙන්න. ළඟා වෙන්න පුළුවන් ඉලක්කයක් දෙමින් ඉදිරියෙන් ඉදිරියට පියවරෙන් පියවරට යන්නයි තියෙන්නේ. ඊළඟට තවත් සක්මනේදී තියෙන ප්‍රධාන කොටසක් තමයි මේ මේ හැරෙන අවස්ථාව. හැරෙන අවස්ථාවේදී හුඟක් වෙලාවට අපේ හිතෙන් සතිය ගිලිහෙනවා. අපේ අවධානය වෙන තැන් වලට යනවා. මොකද හැරීමේදී යම් පමණක සංකීර්ණත්වයක් තියෙනවා. සංකීර්ණ බවක් තියෙනවා. අර සාමාන්‍ය සරල ඇවිදින කටයුත්තට වඩා ටිකක් මේ ඉරියාපත සංධියකදී යම් සංකීර්ණතාවයක් පැන නගිනවා. ඒ නිසා ආරම්භක යෝගාවචරයින්ට ඊටාම පහසුයි මේ යන ගමන අපි දැන් මේ කොනට ළඟා වෙනකොට අපි මේකනම් මේ සක්මනේ කෙලවර මේ කෙලවරට ළඟා වෙනකොට එක පාරටම හැරෙන්න එපා. හැරෙන්නේ නැතුව මේ කෙලවර ළඟා වුණාට පස්සේ හැරෙන්නේ නැතුව ඒ කොනේදී හිටගන්න. අවසාන තැනදී හිටගෙන හිටගෙන ඉන්නවා කියලා එකපාරක් මෙනෙහි කරන්න. දැන් සක්මන් කරගෙන වම දකුණ වම දකුණ කියාගෙන ආවේ ඇවිල්ලා හැරෙන්නේ නැතුව නතර වුණා. නතර වුණා කියන්නේ හිටගෙන ඉන්නේ දැන් අපි ඉන්නේ. එතකොට අපි හිටගෙන ඉන්නවා කියලා යම් මෙනෙහි කිරීමක් කරන්න. හිටගෙන ඉන්නවා කියලා මෙනෙහි කරා. ඊළඟට Tamanට පුළුවන් එක පාරටම හැරෙන්නේ නැතුව හැරෙනවා කියලා මෙනෙහි කිරීමකුත් කරලා අර ගෙනාපු සතිය කඩාගන්නේ නැතුව පියවර දෙක තුනකින් තමයි Tamanගේ මේ හැරීම සිද්ධ වෙන්නේ. එතනත් වම දකුණ කියලා ඔන්න හැරෙනවා. හැරිලත් ඔන්න දැන් මෙහා පැත්ත බලාගෙන දැන් ඉන්නේ හැරිලා අවසానයි එක පාරටම ඇවිදින්න ආපහු එන්න පටන් ගන්න එපා. ඒ වෙනුවට මේ පැත්ත බලාගෙන ඉඳගෙන නැවතත් හිටගෙන මේ පැත්ත බලාගෙන හිටගෙන හිටගෙන ඉන්නවා කියලා නැවතත් මෙනෙහි කරන්න. මෙනෙහි කළා ඔන්න ආපහු සක්මන ආරම්භ කරන්න වම දකුණ වම දකුණ කියලා. ඉතින් ওই විදිහට අපිට අර අරංගීය සතිය ඒ ඉරියාපත සංධියේදී එහෙම නැත්නම් මේ හැරෙන අවස්ථාවේදී කඩා ගන්න නැතුව මේ මේ සතිය අඛණ්ඩව අරගෙන ඉන්න පුළුවන්. හොඳයි. ගෞරවනීය ස්වාමින්වහන්සේ උපදේශ පරිදි මම මෙතන යයි වාඩි වී මෙනෙහි කළෙමි. ආස්වාසය ප්‍රාස්වාසය හඳුනා ගතිමි. මෙලෙස ආස්වාසය ප්‍රාස්වාස වාර 30ක් 40ක් සිත විසිරෙන්නේ නැතිව හඳුනාගත හැක. ඉන්පසු ආස්වාසය හා ප්‍රාස්වාසය හඳුනා ගන්න අතරම සිතවිලිත් ඇති වී නැති වී යයි. සමහර සිතවිලි දැනෙන අතර ආස්වාසය හා ප්‍රාස්වාසයත් දැනෙයි. මෙලෙස පැය භාගයක් විතර සිටන විට ශරීරයේ වේදනා අපහසුකම් ඇතිවේ. නැවත ඉරියව මාරු කරන විට සිත විසිරේ. නැවත ආස්වාසය හා ප්‍රාස්වාසය හඳුනාගෙන මෙනෙහි කෙලෙමි. සමහර වේලාවට නිින්ද යන්නක් මෙන් දැනේ. මේ ආකාරයට මුළු පර්යංක භාවනාව භාවනා කාලයේම ගත වේ. උපදෙස් පතමි. ඔව් දැන් ඇත්තටම යමක් තේරලා තියෙනවා කරගෙන කරලා තියෙනවා සෑහෙන මේ නිවැරදිව අර Tamanට සතිය කැඩෙන්නේ ඉරියව්ව මාරු කරන අවස්ථාවේදී නම් දැන් අර කලින් සක්මන් භාවනාවට විස්තර කරා වගේම එක පාරටම මේ ෂණිකව ඉරියව්ව මාරු කරන්න යන්න එපා. දැන් අපි එකම ඉරියව්වේ ඉඳගෙන අපි මේ ආනාපාන සතිය ඊටාම මනමින් යෙදුණා. මේ සතිය පැවැත්තුවා. දැන් ওই අවස්ථාවේදී අපි එක පාටම ඉරියව්ව මාරු කරොත් අර අපේ අරමුණ ගිලිහෙනවා. ගිලිහිලා වන්න සතිය කැඩෙනවා. ඒ නිසා එක ක්‍රමයක් තමයි දැන් ඉරියව්ව මාරු කරනකොට අපේ අවධානය ඒ ඉරියව්ව මාරු කිරීම සම්බන්ධයෙන් යොදවන්න පුළුවන්. කියන්නේ අපි තුමු අපි දැන් මෙහෙම තියාගෙන හිටිය පාදයක් අපි තුමු මේ පැත්තට ගත්තා. මෙහෙම තියාගන්නවා. ඉතින් එතකොට අපිට මේ පාදයේ සිද්ධ වෙන චලනයන්ට හිත යොදාගෙන ඔන්න මේ ඉරියව්ව වෙනස් කළා ඉරියව්ව ඒ වෙනස් කිරීම අවසන් වුණාට පස්සේ නැවතත් ආස්වාස ප්‍රසවාසයට හිත ගන්න පුළුවන්. මේක ක්‍රමයක්. එහෙම නැත්තම් මේ ඉරියව්ව වෙනස් කරන්න ඕන බව Tamanට දැන් තේරලා තියෙනවා. දැන් මොකද වේදනා සහගත වැඩි මේ ඉන්න ඉරියව්ව. හැබැයි දැන් තාම ආනාපාන සතියේ හිත පවත්වන්න පුළුවන්. මූලකමටහනේ හිත පවත්වන්න පුළුවන්. පුළුවන් නම් ආනාපාන සතියේම හිත තියාගෙන එහෙම නැත්තම් මේ හුස්ම රැල්ලේම හිත පවත්වමින් නිකන් අර පසුපසින් පසු බිමින් මේ ඉරියව්ව මාරු කරනවා වගේ ඉරියව් මාරු කරගන්න. මොකද අරමුණෙන් හිත ගිලිහුනේ නෑ එතකොට. තමන් මෙතෙක් අරන් ආපු අරමුණමයි හිතට තියෙන්නේ. හැබැයි පසුබිමින් ඔන්න ඉරියව්ව හිමීට මාරු කරා මේ අපේ තියෙන අවධානය ගිලිහෙන්නේ නැති වෙන්න. මන් දන්නේ මේ කියන එක තේරෙනවද කියලා. තමන් කරගෙන ගිය භාවනාව එහෙම නැත්නම් ආනාපාන සතිය නම් කරගෙන ගිය මුල කර්මස්ථානය තියාගෙන ගිය මුල කර්මස්ථානය ඒ අවධානය තමන්ගේ තියෙන්නේ මේ හිස්සරහා ප්‍රදේශයට. ඉස්සරහාටම මේ තමන්ගේ අවධානය යොමු කරගෙන මේ හැබැයි මේ පාදයේ වෙනස් වීම ඉරියව්ව මාරු කිරීම පසුබිමින් සිද්ධ කරනවා මේ අවධානය කඩාගන්නේ නැතුව. ෂණිකව මේක වෙනස් කරොත් කැඩෙනවා. නිසා ටිකක් පරිස්සමේ නිදැල්නේ පහසුවෙන් මේක වෙනස් කරගන්න අවධානය මෙතනම තියාගෙන. එතකොටත් මේ කැඩෙන්නේ නැහැ. ඉතින් ওই වගේ ක්‍රමවලට අපිට මේ ඉරියව්ව මාරු කරගන්න පුළුවන්. ඉතින් කොහොමත් ආරම්භක අවස්ථාවලදී පැය භාගයකට පස්සේ ඉරියව්ව මාරු කරන්න වෙනවා කියන එක ස්වාභාවිකයි. ඒ නිසා ඔක ලොකු ප්‍රශ්නයක් කරගන්න එපා. කාලයක් තවදුරට භවනාවේ යෙදෙනකොට මේ විනාඩි 30 විනාඩි 35ක් දක්වා දික් කරගන්න පුළුවන්. 35 40ක් දක්වා දික් කරගන්න පුළුවන්. අපේ කයත් එකම ඉරියව්වේ පවත්වන්න හුරු වෙනවා. ඉතින් ඒ නිසා අපි මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව කයට හුරු කරන්න අවශ්‍යයි. එහෙම නැතුව අපි විනාඩි 5න් 5ට ඉරියව්ව වෙනස් කරන්න ගියොත් මේ භාවනාව කරගන්න අමාරුයි. භාවනාව සාර්ථක වෙන්නේ නැහැ. අපේ හිතේ එකඟ බවක් හදාගන්න නම් අපි එක ඉරියව්වේ කයත් පවත්වන්න ඕනේ යම් පමණක වෙලාවක්. ඒ නිසා විනාඩි 5න් 5ට අර කය ඉල්ලපු පමණින් මාරු කරන්න යන්නත් එපා. පොඩ්ඩක් උත්සාහවත් වෙලා බලන්න. යම් ධෛර්යයක්, වීරයක් ඇති කරගන්න කොහොමද මේ ඉරියව්වේ යම් පමණක පීඩාකාරී බවක් දැනෙද්දිත් කොහොමද මූල කර්මස්ථානයේ හිත පවත්වන්නේ? පොඩ්ඩක් ඉවසන්නත් පුරුදු වෙන්න අවශ්‍යයි. ඊට පස්සේ එතකොට පුළුවන් අපිට මේ කලින් අපි තුමු විනාඩි 30ක් හිටියානම් ඊළඟ අවස්ථාවේදී බලනවා බැරිද මට දැන් විනාඩි 35ක් ඉන්න. ඉරියව් මාරු නොකර කියලාවම ටික ටික අපි උත්සාහවත් වෙවි යනකොට දන්නේම නැතුව සෑහෙන වෙලාවක් අපිට ඉරියව් මාරු නොවි ඉන්නත් ඔන්න ශක්තිය ලැබෙනවා. හොඳයි. ගරු ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව සම්බන්ධවයි. හුස්ම ගැනීම හා හෙලීම හඳුනා ගනිමින් සිටියේදී දිගු හා කෙටි හුස්ම විටින් විට වෙනස්ව හඳුනා ගැනීමට පුළුවන් විය. ඒ අතරතුර සිතට එන අරමුණු වහා වසා අමතක කර ගැනීමට උත්සාහ කළෙමි. එසේ භාවනාව කරගෙන යන විට හුස්ම නොදැනී යාම සුළු වේලාවක් පැවතියද නැවත අරමුණ අරමුණු වීම නිසා දිගට පවත්වා ගැනීමට අසීරු විය. මේ తත්වයේ මග හරවා ගැනීමට ගැන ඉදිරියට පර්යංකය කරන්නේ කෙසේදයි පහදා දෙනෙමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණ පතමි. මම හිතනවා මේ දැනටත් කියන්නේ අපි සාකච්ඡා කරපු දේවල් වලින් යම් විසඳුමක් ලැබිලා ඇති කියලා. කොහොමත් ඒ කියන්නේ අපේ හිත යම් පමණක අපිටම එකඟ බවක් ලැබුණා එකඟ බවක් එකඟ බවකටපත් වුණාමත් ඇතැම් වෙලාවට හිතවිලි එන්න හැකියාව තියෙනවා. ඉතින් අවස්ථා කීපයකදී ඕක වෙන්න පුළුවන්. කියන්නේ අපේ හිත සියුම් වෙනවා කියන්නේ දැන් හිතට ඇතරම läගලා ඉන්න, එහෙම නැත්නම් බැහැලා ඉන්න තියෙන අරමුණු නැති වෙනවා. ඉතින් ওই අවස්ථාවේදී තමයි අර තමන්ගේ يعني හිතේ තැම්පත් වෙලා තියෙන ආසව අනුසය ධර්මයන් ක්‍රියාත්මක වෙන්න ගන්නෙ. දැන් ඔය බුදුරජාන් වහන්සේ චේතනා සූත්‍රයේදී එහෙම හරි ලස්සනට පැහැදිලි කරනවා. මේ අපි විඥාණය පවතින්න නම් එක්ක මේ චක්කු විඥාන, සෝත විඥාන, ඒ වගේ මේ ඇහැ, කන, නාසය ආදී ඇසුරු කරගෙන, ඉන්ද්‍රියන් ඇසුරු කරගෙන යම් ඕලාරික විඥාන මට්ටමක් අවශ්‍යයි. එහෙම නැත්නම් මේ හිතේ සිද්ධ වෙන යම් චේතනාවන්, ප්‍රකල්පනාවන් අවශ්‍යයි. ඕවත් ඔක්කොම ඔන්න දැන් ටික ටික ටික ටික තුනී වෙලා ගියා නම් හොඳටම අනුසය අපේ හිතවල තියෙනවා ආශ්‍රව අනුසය කියලා ධර්මතාවයක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අන්න ඒව ඇසුරු කරගෙන අපේ හිත පවතිනවා ඉතින් අපේ හිත හොඳට දැන් අපි මේ භාවනා අරමුණක හික්මවලා ඒ අරමුණත් ක්‍රමානුකූලව බොහොම සියුම් වෙවි සියුම් වෙවි යනකොට අර ඕලාරික වශයෙන් රළු වශයෙන් හිතට ඉන්න තැනක් නැති වෙනවා. එතකොට අන්න අර ආසව අනුසය ධර්මයන් එළියට එන්න පටන් ගන්නවා. එතකොට අන්න අපිට දැනෙන්නේ මේ දැන් හිත හොඳින් තැම්පත් වෙගෙන ආවා. හොඳට මෙල්ල වෙගෙන ආවා. සිතුවිලි අඩු ස්වභාවයක් Tamanට දැනුණා. කලින් ලකුවට තමන්ගේ හිත පිට ගියා විවිධ අරමුණු වලට ගියා. හැබැයි දැන් හිත මෙල්ල වෙලා තියෙනවා. විවිධ අරමුණු වලට යන්නේ නැහැ. ආනාපාන සතියේම හොඳට හිත පවතිනවා. ඔන්න පැවතිලා පැවතිලා පැවතිලා ඔන්න හුස්ම තවදුරටත් ඊටාම සියුම් වෙනවා. සියුම් වෙලා ඊටාම අපිටම ආස්වාද ප්‍රසවාස නොදැනී යන මට්ටමටම සියුම් වුණා. සියුම් වුණා. තමන්ට ශක්තිමත් නම් තමන්ගේ සතිය දියුණු නම් තියුණු නම් මේ ඊටාම සියුම් වෙච්ච මට්ටමේදීත් නින්දට වැටෙන්නෙත් නැතුව මේ මට්ටමත් පවත්වන්න පුළුවන්. මේ මට්ටමේදී පවතිනකොට අන්න නැවතත් දන්නේම නැතුව එක පාරටම සිතුවිලි සිතුවිලි මතුවෙන්න පුළුවන්. අන්න ඒ කියන්නේ අර මතක් කරපු බුදුරජාන් වහන්සේ පෙන්නන ඒ ආශ්‍රව අනුසය ධර්මයන් ක්‍රියාත්මක වෙච්ච අවස්ථාව. එතෙන්දී අපිට නිකන් අපිට තේරෙන්නේ හරියට මේ නැවතත් හිත පිට ගියා වගේ. නමුත් එහෙම දෙයක් නෙමෙයි වෙලා තියෙන්නේ අර වගේ දෙයක්. අර වගේ මේ හිතට අර දැන් ඉන්න තැන නැති වුනහම එයා දැන් දඟලනවා වෙන මොකක් හරි තැනක් අල්ලගන්න. ඒ අල්ලගන්නේ මෙන්න මේව හරහා. එතකොට තමන් එතෙන්දිත් මැදිස්ත වෙන්න ඕන. මේ මෙතෙන්දී ආයි දැන් හිතවිලි බලන්නවත් මේව ඇතුලේ තියෙන්නේ මොනවද කියලා බලන්නවත් ගියොත් තමන් අහු වෙන්න පුළුවන්. තමන්ට පැටලෙන්න පුළුවන්. මොකද තමන් තාම සූදානම් නෑ මේ මට්ටමට. ඒ නිසා ඒ අවස්ථාවේදීත් නැවතත් මේවට යන්න දීලා මේවැයේ තියෙන අන්තර්ගතය හොයන්න යන්නේ නැතුව මේවා මගේ කරගන්නේ නැතුව, මේවා මම කරගන්නේ නැතුව, මේවට කිසිම අයිතියක් ප්‍රකාශ කරන්න යන්නේ නැතුව එහෙම්ම අතහැරලා දාන්නයි තියෙන්නේ. මේවට කිසිම වටිනකමක් දෙන්න එපා. මෙතන මේ නිකන් එක්තරා අන්දමක සුද්ධ වීමක්. මේ පිරිසුදු වීමක් සිද්ධ වෙන්නේ ඒවට එහෙම්ම යන්න අද ඉඩ දුන්නාම මේවා ටිකක් පැවතිලා හැබැයි නැවතත් අර තමන් අඛණ්ඩව සතිය පැවැත්තුවා නම් තමන්ට හොඳ විශ්වාසයක් තියෙනවා නම් අරගෙන ආපු සතිය කැඩුනෙත් නැහැ. තමන්ට නිින්ද ගියෙත් නැහැ. ප්‍රමාණිකූලව භවනාව කරා වැඩුණා. නැත්නම් තමන්ගේ සතිය අඛණ්ඩව පැවතුණා කියලා තමන්ට හොඳට විශ්වාස නම් මේවට යන්න දෙන්න තමන් මදක් එතෙන්දී ඉවසගෙන ඉන්න ඕනේ මේ ටික එළියට යනකම් එන්න එළියට ගියාට පස්සේ නැවතත් ඔන්න හිත තැම්පත් වෙනවා නැවතත් සාමකාමී වෙනවා ඉතින් ඔය වගේ ඉතින් අර හිත පිට ගියා කියලා හඳුනා ගන්නා තැන් අපිට විවිධ මට්ටම් වලදී එනවා හැබැයි ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන්න පුළුවන් විවිධාකාර හේතුන් නිසා හොඳයි කරුතර ස්වාමින්වහන්සේ මම මීට පෙර ආනාපාන සති භාවනාව පුරුදු කිරීමට උත්සාහ ගත්තත් හුස්ම රැල්ල හරියාකාරව නොදැනීම නිසා සිත දෙස බලා සිටීමට පුරුදු වෙමි. එවිට ඒ මොහොතේ සිටින බව දැනේ. බාහිර අරමුණු වලට සිත නොයයි. මේ විදර්ශනාවට යොමු කරගන්නේ කෙසේදයි කරුණාවෙන් පහදා දෙන්න. පුණ්‍ය අනුමෝදනා කරමි. කාගේද ප්‍රශ්නේ කියලා පොඩ්ඩක් කියන්න පුළුවන්ද? ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් මේ එක පාර්ටම හිත දිහා බලන එක නම් ඒ තරම් ප්‍රඥාවන්ත නැහැ. මොකද අපි මේ කායානුපස්සනාවෙන් පටන් ගන්න එක තමයි නුවණට හුරු. මොකද අපි හිත දිහා බලනවා කියන්න කියන එක ටිකක් මේ අපිටම දැන් අපිට අපිටම දැන් ලදරුවෙක්ට එක පාරටම අපිට අපි දුන්නොත් විශ්වවිද්‍යාල ප්‍රශ්න පත්‍රයක් එයාට ඒක කරගන්න බැහැනේ. මොකද එයාට මේ මට්ටමට දියුණු වෙලා නැහැ. දැන් නමුත් එයා ක්‍රමානුකූලව ඔන්න එකේ පන්තියත් එකේ පන්ති විභාගෙත් පාස් වෙනවා දෙකේ පන්ති විභාගෙ පාස් වෙනවා ඊළඟට සාමාන්‍ය පෙළ පාස් වෙනවා උසස් පෙළ පාස් වෙනවා ඔන්න ඊළඟට ඔන්න එයා විශ්වවිද්‍යාලෙත් ගිහිලා ඔන්න එයාට ඒ ප්‍රශ්න පත්‍රය දුන්නොත් අන්න එයා ලියා ගන්න පුළුවන් මොකද එයාට අර ක්‍රමානුකූලව ඒ අවශ්‍ය කරන ඒ කියන්නේ හැකියාවන් දැන් වර්ධනය වෙලා තියෙන්නේ ඉතින් ඒ වගේ තමයි අපි මේ හිතෙන් තමයි හිත දකගන්නේ දැන් මේ චිත්තානුපස්සන ධම්මානුපස්සන අමට්ටම් වලදී එතකොට මේ දේ කරන්න නම් සෑහෙන දුරට එළඹ සිට සිහියක් හැදිච්ච සතියක් තියෙන්න ඕනේ. තීව්‍ර සතියක් තියෙන්න ඕනේ. ඒ වගේම හිතේ යම් පමණක උපේක්ෂාවක් දිනු වෙලා තියෙන්න ඕනේ. එහෙම උපේක්ෂාවක් තියෙනවා නම් තමයි මධ්‍යස්තව Tamanට හිතේ සිද්ධ වෙන ක්‍රියාකාරීත්වය ඒ දේට සහභාගී නොවි Tamange කරගන්නේ නැතුව නිකන් අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ දැක ගන්න පුළුවන් හැකියාව එන්නේ ඒ සිද්ධියෙන් ඈත් වෙලා අරමුණෙන් ඈත් වෙලා අරමුණ දැක ගන්න. හිතෙන් ඈත් වෙලා හිතේ තියෙන මේ පවතින මේ සිතුවිලි දිහා දැක ගන්න. හිතේ හට ගන්නා ධර්මතාවයන් දිහා දැක ගන්න ඒ ශක්තිය එන්නේ තමන් යම් පමනක සතියක් සමාධියක් ප්‍රඥාවක් දිනු කරගත්තනම් පමණයි. ඒ නිසා සාමාන්‍යයෙන් එකපාරටම මේ චිත්තානුපස්සනාවකට යන එක නුවණට හුරු නැහැ. දැන් මේකෙ මුලින්ම සඳහන් කරනවා ආනාපාන සතියේද හිත හිටින්නේ නැහැ කියලා නේද? බලන්න පොඩ්ඩක් ආනාපාන සතියෙම නෙමෙයි මේ තියෙන එකම කමටහන. ඒ නිසා තමන් උත්සාහවත් වෙන්න කොහොමද මේ සතිය කියන එක හදාගන්නේ? කොහොමද තමන් සක්මනේදී මේ කොනේ ඉඳන් එහා කොනට හිත වෙන වෙන අරමුණු යන්න නොදී මේ වම් කකුල පොළවේ පතිත වෙනකොට එතන හිත පවත්වනවා. දකුණු කකුල පොළවේ පතිත වෙනකොට එතන හිත පවත්වනවා. ආයි වම් කකුල පොළවේ පතිත වෙනකොට ස්පර්ශනකොට එතන හිත පවත්වනවා. නැවතත් දකුණු කකුල ස්පර්ශනකොට එතන හිත පවත්වනවා. දැන් මේ අපි කරන්නේ මේ හිත හුරු කරන එක. නැවත නැවත අර වෙන බාහිර අරමුණු යන්න නොදී අපි පුළුවන් තරම් දැන් හිත අපිට ඕන විදිහට දැන් මෙහෙවනවා. බාහිර මේ එහෙම නැත්තම් අකුසල අරමුණු වලට යන්න නොදී හිතට පුරුදු වෙලා තියෙන රාග ද්වේෂ මොහයන්ට යන්න නොදී මේ බුදුහාමුදුරුවෝ මාර්ගයේ දැන් මේ හිත මෙහෙවනවා. ඕක කරන්නේ නැතුව අපිට එකපාරට මේක ගොඩ ගන්න බෑ. ඒ නිසා තමන් ඉන්න තැනින් පටන් ගන්න සිද්ධ වෙනවා. ඒ නිසා එකපාරටම හිත දිහා බලන්න යන්න එපා. ඒ වෙනුවට මේ සරල තැනින් අපි පටන් ගමු. කොහොමද පාදයක් ස්පර්ශ වෙද්දී එතන හිත පවත්න්නේ කොහොමද? ඊළඟ පාදයේ ස්පර්ශ වෙද්දී එතන හිත පවත්න්නේ කොහොමද? නැත්තම් ඉඳගත්තට පස්සේ තමන්ගේ මේ උදරයේ සිද්ධ වෙන පිම්බීම තමන්ට දැනෙන්න පුළුවන්. එතන හිත පවත්න්නේ කොහොමද? මේ විදිහට මේ කයට හිත දාලා හොඳට ඕලාරික වශයෙන් රළු වශයෙන් මේ කයේ සිද්ධ වෙන දෙයකට හිත දාලා අපි මේ සතිය සමාධිය ප්‍රඥාව දියුණු කරගන්නවා නම් අන්න ක්‍රමානුකූලව එයා ඒ දියුණු කරගත්ත සතියට ඒ දියුණු කරගත්ත දුන ධර්ම වලට හැකියාව ලැබෙනවා හිතත් හිතින්ම දැක ගන්න. ඉතින් එතෙක් මදක් ඉවසලා මේ ගුණ ධර්මයන් දියුණු කරගන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. ස්වාමීන් අවසාන ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ මා ආනාපාන සති භාවනාව කරගෙන යන අවස්ථාවේදී ඊයේ මා මෙහිදී දැකපු මාගේ ශරී මාගේ ශරීරයේ ඇතුළත ඉන්ද්‍රියන් සියල්ලම දැක්කෙමි. අද උදේ පටන් මාහට භාවනාවට වාඩි වී ටික වේලාවක් භාවනා කරගෙන යන විට මාහට මාගේ ශරීරයේ ඇතුළත ඉන්ද්‍රියන් පෙනෙන්නට පටන් ගන්නවා. මේ මාගේ භාවනාවට බාධාක්ද මට පහදා දෙන්න. බාධාවත්ද කියන එක ඉතින් ඒක යෝගීම යාගෙම තමයි අහන්න තියෙන්නේ. මට පොඩ්ඩක් ඒක කිව්වනම් හොඳයි. <laughs> බාධාවත්ද? මටත් ඒකම අහන්න වෙනවා මොකද දැන් කියන්නේ මට බාධාවක් නැති වුණාට ඒ කියන්නේ අහන කෙනාට බාධාවක් වෙලාද දන්නේ නැහැ නේද? ප්‍රශ්නේ කාගේද? බාධාවක් වුණාද දැන් මේ පේන එක? ඇත්තරම දැන් <laughs> ප්‍රශ්නේ අහන ඇහුවේ කාගේ මේ කාගේද දන්නේ ප්‍රශ්නේ. බාධාවක් වුණාද? හොඳයි. දැන් හරි අපි බාධාවක් වුණා කියන උත්තරේ සැලකුවා නම් දැන් තමන් ඒ කියන්නේ මේකේ ප්‍රශ්නේ කියලා දෙන ආනාපාන සතියද නිරත වුණා කියන්නේ ආනාපාන සතියේ නිරත වුණා නිරත වෙද්දි කයේ තියෙන කොටස් පේනවද? එහෙම දෙයක්ද වෙන්නේ? ඊයර මේ ෆිල්ම් එක දැක්කට පස්සේ තමයි මට ඒක පේන්න ගත්තේ. නැත්තම් ඔව් එතකම් පෙවුනේ නැහැ. ආහා හරි හරි. එහෙමනම් ප්‍රශ්නයක් නැහැ. මේ ඒක ඒකේ වෙන්නේ අර දැන් අපි ඔය ඒ තරම් يعني ඕවා ගැන අවධානය යොමු කරලා තිබුණේ නැහැනේ. දැන් අපි අර මේවා දැක්කහම හිතට ඕක තදින් කාවැදිලා. ඕක අතල්ලා දාන්නයි තියෙන්නේ. දැන් මේ ඕවා පෙනීම මේ භවනාවට මෙතෙන්ට ඒ තරම් වැදගත් නැහැ. අපි දැන් කරගෙන යන්නේ ඊට වඩා වෙනස් ඒ කියන්නේ මේ ඇත්ත වශයෙන් තියෙන දෙයක්. දැන් මෙතන තියෙන්නේ අපි දැකපු දෙයක් හිතින් මෙනෙහි වෙලා. ඒක වැඩක් නෑ දැන්. ඒ නිසා ආනාපානසතිය කරන්න ගත්තාම ඔය අරමුණු ටික නිකන් අර රූප වශයෙන් පේන්න ගන්නවද? ඔව් පේන්න ගන්නවා. ඔය පැත්තෙන් නම් නෙමෙයි යන්න තියෙන්නේ. <laughs> බැරිද හිත මුදව ගන්න. ඒ කියන්නේ මේ කියන්නේ අපිටම ආස්වාස ප්‍රස්වාසයට හිත දාන්නේ නැතුව දැන් මොකද අපි සාමාන්‍යයෙන් දැන් ආනාපාන සතියේ යෙදෙනකොට අපේ අවධානය තියෙන්නේ මේ මේ ප්‍රදේශයේ. එතකොට අපිට ඔය වගේ يعني රූප සංඥා මට්ටම් එන්න ඉඩ තියෙනවා. එන්න තියෙන හැකියාව වැඩි. ඒ නිසා පුළුවන් ඒ පැත්තට යන්න නැතුව මේ උදරයේ පිම්බීම හැකිලීමට හිත ගන්න පුළුවන්. එතෙන්දී එතෙන්දී තනිකරම මේ කයේ දැනෙන, කයේ යටකොටසේ තියෙන චලනයකට තමයි හිත යන්නේ. ස්වාමීන් වහන්සේ මම කොහොමත් කළේ උදර උදරය ගැන පිම්බීම තමයි භාවනාවට කළේ. ඔව්. එතකොටත් දැනෙනවද? නැහැ. එතකොට දැනෙන්නේ නැද්ද? නෑ. මේ ඊයේ ඉඳලා තමයි පටන් ගත්තේ. ඔව් නෑ ඒක තමයි. ඒ කියන්නේ තමන් මේ ආනාපාන සතියේ දෙන්නේ නැතුව අර ඒවා ඔඩුවට එනවා නම් එතෙන්ට යන්නේ නැතුව තමන්ගේ කයේ දැනෙන දේට විතරක් හිත හිත යොදන්න. ඒ කියන්නේ දැන් ඉඳගෙන ඉන්නකොට අපිටම එකපාරටම පිම්බීම හැකිලිම තේරෙන්නේ නැත්නම් තමන්ට පුළුවන් මේ ඉඳගෙන ඉන්නකොට තමන්ගේ කයේ බර දැනෙනවා. ඊළඟට මේ මේ ධනහිස් පොළවේ පතිත වෙලා තියෙනවා නම් ඒව දැනෙනවා. ඊළඟට මේ යටිපතුල් පොළවේ පතිත වෙලා තියෙනවා නම් ස්පර්ශ වෙනවා නම් ඒව දැනෙනවා. ඊළඟට මේ කයේ යට කොටස අපි හිතමු මේ කොට් එක වදිලා තියෙනවා නම් ඒව දැනෙනවා. මේ ස්පර්ශ වෙන තැන් වලට හිත යොදන්න. කියන්නේ වර්තමානයේ Tamanට දැනෙන දෙයකට හිත යොදන්න. ඒ ඒ දැනෙන ඒ දැනෙන දෙයක ප්‍රකට අවස්ථාවක් තමයි මේ පිම්බීම හැකිලිම කියන්නේ. ඒ පිම්බීම හැකිලිමට ඊළඟට හිත යොදලා ඒ දැනීමේදී, ඒ කියන්නේ දැන් හිතට ලොකු වැඩක් දෙන්න පිම්බීම හැකිලිම නම් Taman මූල කර්මස්ථානයේ වශයෙන් කරන්නේ පිම්බෙනකොට දැන් තේරෙනවනේ යම් පමණක තදවීමක් වගේ දෙයක් චලනයක් තේරෙනවා. දැන් හිත වෙන වෙන දේවල් දැක දැක හිටියොත් එහෙම මේ දේ නවත්තගෙන ඒවා බලන්න වෙලාවක් නැහනේ. නේද? මොකද මේ කය ස්වාභාවිකව මේ දේ යෙදෙනවා. කය ස්වාභාවිකව මේ දේ කරනවා. අපේ මැදිහත් වීමකින් තොරව. එතකොට දැන් කයේ මේ උදරය මෙහෙම මේ පැත්තට නිරාගෙන යනකොට ඉස්සරහට මේ වෙනස් වෙගෙන යනකොට ඒ මුළු ක්‍රියාවලියේම ඒ මුළු ක්‍රියාවලියේම දැක ගන්න. ඒ කියන්නේ ඔන ඊටාම සියුම්ම පිම්බෙන්න පටන් ගත්තා. ඊටාම සියුම්ම උදරය නිරන්න පටන් ගත්තා. ඉදිරියට පැමිණෙන්න පටන් ගත්තා. ඒ ඒක දැක ගන්න ඕනේ. ඊළඟට ඔන්න ටික ටික ටික ටික දැන් ඔන්න අර ඒ තද වෙන ස්වභාවය දැන් Tamanට දැඩිව දැනෙන්න ගන්නවා. ගිහිල්ලා ඔන්න යම් පමණක අවසාන මට්ටමකට ආවට පස්සේ තමයි නතර වෙන්නේ. ඒ නතර වෙලත් එක පාටම ඔන්න හැකිලිම පටන් ගන්න නැහැ. එතනත් ටිකක් සුළු වෙලාවක්, ඊටාම සල්ප තප්පරයක් දෙකක් උතර නතර වෙලා වගේ තියෙනවා. ඊට පස්සේ තමයි ඊටාම ස්වාභාවිකව මේක හැකිරෙන්න ගන්නෙ. ඉතින් මේ මුළු ක්‍රියාවලිය දැක ගැනීම සඳහා හිත යොදවන්න. හිත පුළුවන් තරම් ඒකේ අර নিমග්න කරනවා කියන්නේ. ඒක තුලම යොදවනවා. දැන් මෙතන තියෙන ලොකු දෙයක් එයාට දැක ගන්න. දැන් එයා අර රූප බල බල හිටියොත් මෙතන මේ ක්‍රියාවලියේ සෑහෙන කොටසක් එයාට මග හැරෙනවා. ඉතින් ඒ නිසා මේ කටයුත්තේ හිත ටිකක් බලෙන් වගේ දැන් හිත ගන්න මේ කටයුත්තට. මොකද අරක අරක දැන් මෙතෙන්ට අදාළ නැහැ. හොඳයි. තිරවංශ. හොඳයි. මේ ඒක තවදුරටත් එනවනම් ඔය චුට්ටක් එළියට එහෙම ගිහිල්ලා පොඩ්ඩක් ගහක් කොලක් දිහා බලලා ඔය අර අර ඒ ආපු ඒ ටිකක් ඒ දර්ශන ටික හිතෙන් අයින් කරගන්න Tamanට ටිකක් වෙහෙසක් නම්. හොඳයි. හොඳයි අපිට මේ ලිඛිත ප්‍රශ්න අවසానයි. කාට හරි මේ යෝගියෙක් උදේ අවදි වුණු හැටියෙම එහෙමයි. භාවනාවට පිවිසීමට ප්‍රථමයෙන් කළ යුතු පූර්ව කෘත්‍ය එහෙමෝ භාවනාව අවසන් වෙලා කළ යුතු කෘත්‍ය අවසන් කෘත්‍ය කියලා එහෙම මොන හරි තියනවාද භාවනාවේ? එහෙමයි. අපි සාමාන්‍යයෙන් ඒ කියන්නේ පූර්ව කෘත්‍ය වශයෙන් ඉතින් තෙරුවන් වන්දනා කළා. ඒ කියන්නේ තෙරුවන් බුදු මේ කියන්නේ ත්‍රිවිධ රත්නේ වන්දනා කළා ඉතිපිසෝ ආදී ගාථාවන් සමන්ට සජ්ජායනා කළත් වරදක් නැහැ. කළා ඊළඟට සාමාන්‍යයෙන් බුදුරජාන් වහන්සේ વિશેහි ධර්ම රත්නේ વિશેහි සංඝ රත්නේ વિશેහි කල්යාණ මිත්‍රයන් වහන්සේලා વિશેහි එක්තරාන්දමකින් ජීවිතේ පූජා කිරීමක් කරනවා. කියන්නේ මෙතන තියෙනවා එක්තරාන්දමක අතහැරීමක් ඒ වගේම එක්තරාන්දමක නිහතමානී වීමක් තියෙනවා. මොකද මේ අපි කරන්නේ මෙතෙක් අපි නොගිය පාරක දැන් මේ යන්න හදන්නේ. ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ ගැන සංඝයා ගැන කල්යාණ මිත්‍රයන් වහන්සේලා ගැන සෑහෙන විශ්වාසයක් තියලා බොහොම නිහතමානීව ආදුනික මනසකින් තමයි මේ ගමන යන්නේ. ඒ නිසා ඒ බඳු පූර්වකෘත්‍යයක් කිරීම ඊටාම වටිනවා. මොකද එතකොට Tamanට හරි නිකන් එක්තරාන්දමක නිකන් සැහැල්ලුවක් දැනෙනවා. මොකද Taman අර <coughs> ගත කරපු ලොකු නිකන් අර හිතින් හදාගත්ත ලෝකයක් නෙමෙයි දැන් තියෙන්නේ. ඊටාම සරල බොහොම පොළවට බැසගත්ත මානසිකත්වයක් තියෙන්නේ. ඊටාම අහිංසක බවක් තමන් තුළ තියෙන්නේ. ඒ බඳු මානසිකත්වයක් ගොඩනැගෙනවා අර වගේ පූර්ව කෘත්‍යයක් කරාම මොකද තමන් හරි සරල වෙනවා. සමන් හරීම නිහතමානී වෙනවා. තමන් ත්‍රිවිධ රත්නය ගැන යම් විශ්වාසයක් ඇති කරගන්නවා. කල්යාණ මිත්‍රයන් වහන්සේලා ගැන විශ්වාසයක් ඇති කරගන්නවා. ඒ විශ්වාසය ඇති කරගෙන තමන් ඒ කටයුත්තේ යෙදෙනවා. ඊළඟට භාවනාව අවසන් කරද්දිත් තමන්ට පුළුවන් දැන් අපි තුමු භාවනාවේ යෙදුණා. Tamanට ශක්ති පමණින් අද මම භාවනාවේ යෙදුණා. ඉතින් මේ ශක්ති පමණින් භාවනාවේ යෙදීම හරහා යම් කුසලයක් ජනිත වුණා නම් ඒ කුසලය Tamanගේ මියගේ ඥාතීන්ට මේ සඳහා පෙනී නොපෙනී උදව් කළ සීලු දෙවියන්ට ඊළඟට යම් පින් බලාපොරොත්තු වෙන අය වෙත් නම් මේ සීලු දෙනාටම ඒ Taman ඒ රැස් කරගත්තා වූ කුසල් අනුමෝදන් කරන්නත් පුළුවන්. එතකොටත් අර Tamanට තේරෙනවා මේ මේ කාලය තුල සැහෙන යමක් කෙරිච්ච බව Tamanට Taman යමක යෙදිච්ච බව Tamanට සනාත වෙනවා. ඒ වගේම දැන් අපි පිනක් දෙන්න නම් පිනක් කරලා තියෙන්නත් ඕනේ. ඉතින් අපි දැන් මේ විවිධාකාර වශයෙන් ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් අපි කුසල් කියලා අපි කරන්නේ ඔන්න මල් පහන් පූජා කරනවා, කවි ගාථා කියනවා, ඒ වගේ දේවල්. නමුත් මෙතෙන්දී ඊට වඩා ඊටාම ප්‍රබල භවනාමය කුසලයක් අපි සිද්ධ කරන්න උත්සාහත් වෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්ලා දීපු ඊටාම ප්‍රබල සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයන් අපේ හිතෙත් වඩා ගන්න තමයි අපි මේ උත්සාහත් වෙන්නේ. ඉතින් ඒක අතිශය ප්‍රබලයි. මේක අපි කය වෙහෙසවලා එහෙම නැත්නම් කයෙන් විවිධාකාර ක්‍රියාකාරකම් කරලා ලබා ගන්න කුසලයක් නෙමෙයි. මේ කියන අපි කතා කරන මේ අධිකුසලය කියන මේ භවනාමය කුසලය ඊට වඩා ඊටාම අපේ හිත දිහා අපේ හිත දියුණු කරන්න උත්සාහත් වෙලා හදාගන්න කුසලයක්. ඉතින් මේ මේ අපි ලබාගත්ත මේ කුසලයක් අර විදිහට මේ දෙවියන්ට ඥාතීන්ට අනුමೋದන් කිරීමත් භවනාව අවසානයේදී කරන්න පුළුවන්. එතනිනුත් අර ලොකු සතුටක් එහෙම නැත්නම් තමන් අර දවස පුරා නොසිස්ව ගත කරපු හැටි තමන්ට එකාතකින් සනාත වෙනවා. එතකොට අපි අර ඉමායේ ධම්මානු ධම්ම පටිපත්තිය බුද්ධම් පූජේමි ධම්මම් පූජේමි. තමන්ගේ ප්‍රතිපත්ති පූජාවෙන් තුනුරුවන් පුදන්නත් පුළුවන් අවස්ථාවක්. එහෙමයි සාරා. එහෙමයි අනිවාර්යයෙන්ම. ඒ තුලත් ඒ කියන්නේ Taman ඒ කියන්නේ ඒ ඒ කොයි දේ තුලිනුත් Tamanට හරි නිහතමානී බවක් Taman අර ධර්මයත් එක්ක ඉන්න ස්වභාවයක් දැනෙනවා. ඒ ඒ ඊටාම වැදගත්. එහෙමයි. එතකොට උදේ බුද්ධ වන්දනම් කරණීයමෙත් සූත්‍රය දැන් අර උපද්දනව දුරු වෙන්න කරණීයමෙත් සූත්‍රය දේශනා කරන කියලා බුදුහාරු දේශනා කරා නේද? එහෙමයි. ඒකත් කලාට වැරද්දක් නැහැ නේ. ඒ කියන්නේ මුල්ම අවස්ථාවේදී බුද්ධ වන්දනාවක් ඉතින් කෙටියෙන් තමන් කරාට වරදක් නැහැ. හැබැයි ඉතින් හැම එකක් ගානෙම කරන්න උවමනා නැහැ. නෑ නෑ. එහෙම. වරදක් නැහැ සාරාංශ. එහෙම. <laughs> හොඳයි අපිට පැය අපි පැය එකමාරක වගේ කාලයක් මේ ධර්ම සාකච්ඡාවේ නිරලා තිනවා. කාට හරි ඉතා මේ කියන්නේ අත්‍යවශ්‍යයෙන්ම දැනගත යුතු කාරණයක් තියෙනවා නම් අපි ඒකට ඉඩ දෙනවා. එහෙම නැත්නම් අපි ධර්ම සාකච්ඡාව අවසන් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ.